අවසරයි ස්වාමීනාන්සේ ඉඳයි සියලුම දෙනා ධර්ම ධර්ම ශ්‍රවණයට සූදානම් වෙලා සාදු කාර්යය නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ ඊතං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාං අරිය සත්‍යං වික්ඛවේ භාවේ තබ්බන්ති මේ පුම්මේ අනනුත්තුතේසු ධම්මේසු චක්ඛෝ මුදපාදි ඥානං මුදපාදි පඤ්ඤා උදපාදි විද්‍යා උදපාදී ආලෝකෝ උදපාදීති කෞරණීය ස්වාමීන් වහන්සේගේ අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ භාවනා වැඩමුළුවක යෙදීගත කරන අවස්ථාවක් අද අපි ඉන්නේ 8 වෙනි දවසේ දෙසැම්බර් මාසයේ 20 වෙනිදා ඉතින් අපි හැමදාම මේ තාක්කල් ගත කරපු දවස්වල මේ වෙලාවට ධර්ම දේශනාවක් සඳහා කාලය වෙන් කරගත්ත මුල්ලතුවම ඒ වගේම මේ ධර්ම දේශනාව එකින් එකට එකින් එකට දේශනා මාලාවක් වෙන විදිහට එකම පොදු මාතෘකාවක් කර තමයි විකාශනය වෙලා ආවේ. ඒ සඳහා අපි ඉස්සරහින් තියාගත්තේ ගෝධනෙක් ගන්න ආදර කවුලට ලක් වෙච්ච සමජක්කපවත්තන සූත්‍රය. මේකේ ගෞතම සම්බුද්ධ ශාසනයේ නැත්නම් ගෞතම සර්වජන් වහන්සේගේ පළවෙනිම සූත්‍රයේ වශයෙන් තමයි මේක සටහන් වෙලා තියෙන්නේ. ඉතින් ඒකේ ප්‍රධාන ඉගැන්වීම තමයි අතහල යුතු අන්ත දෙක කාමසුකල්ලිකාන් යෝගය සහ අත්තිකල්මතාන් යෝගය කියන එක ඒ දෙක අතහැරලා බැසගත යුතු නැත්නම් ගත යුතු මාර්ගය තමයි මධ්‍යම ප්‍රතිපදාව. මුතිය මධ්‍යම ප්‍රතිපදාව සටහන් වෙලා තියෙන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගය වාසී. ඒ එකම සර්වචනාංශයේ මේ සූත්‍රයේදී මේ චතුරාර්ය සත්‍ය පිළිබඳව විස්තර දේශනාවක් කරනවා. චතුරාර්ය සත්‍යයත් ඒ එක එක සත්‍යයක් ත්‍රිපරිවර්තය වශයෙන් වට තුනකට කරකෝලා හතරක් වූ සත්‍ය දොළොස්සාකාරයකට ත්‍රිපරිවර්තං ද්වාදසාකාරං කියලා උගන්වනවා. අපි මේ වෙලින්ටන් සෝධිඥානාරාම මධ්‍යස්ථානයේ මුල් කරගෙන යනකොට විශාල වශයෙන්ම කෙළුවේ චතුරාර්ය සත්‍ය සහ එයතාව මේ ත්‍රිපරිවට්ටාකාරයේ නැත්නම් ද්වාසසාකාරයේ තමයි වැඩි අවධානය යොමු කරන්නේ. ඉතින් මේ දේශනාමාලාවේ අද අපි ගත කරන්න බලාපොරොත්තු වෙන්නේ නිබ්බානගාමිනී මාර්ගය නැත්නම් මාර්ග සත්‍ය සම්බන්ධව නැත්නම් මාර්ග සත්‍යය කියලා අපි මෙතන සර්වඥාන්ස නැවතත් හඳුන්වා දෙන්නේ මධ්‍ය ප්‍රතිපදාම යාග්‍ය අෂ්ටාංග මාර්ගයමයි. මේ මාර්ග සත්‍ය යටතේ අපි පසුගිය දවස් කීපයක මේ මුලින් මුලින් සඳහන් වෙන සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම කියන කොටස් සාකච්ඡා කරගෙන ආවා. ඉතින් අපිට අද වාරේ පැමිණලා තියෙන්නේ මේ සම්මා සති කියන ඒ සතිය පිළිබඳව මූල ධර්මානුකූලව ඒ වගේම ප්‍රායෝජනීය සලකලා ප්‍රායෝගික කරුණක් ඉදිරිපත් කරගන්නයි. ඉතින් මේ මාර්ග සත්‍යය තුන් ආකාරයකට දේශනා කරන සරුවචන් වහන්සේ ප්‍රථමයෙන්ම ඒකට සත්‍ය ඥානය වශයෙන් මෙවැනි නිරෝධයක් සඳහා මාර්ගයක් ඇත මාර්ගයක් තියෙනවා ඒක සත්‍ය වූ දෙයක් කියලා සත්‍ය ඥානය ප්‍රකාශ කරනවා ඊගාට කෘත්‍ය ඥාන වශයෙන් මේ මාර්ගය විශේෂෙහි යෝගාවචරය කළ යුත්ත අනුග්‍රහ දැක්විය යුතු ආකාරය මේකේ පෙන්වන්නේ මග්ග සත්‍යම් භාවේ තපා භාවිතා කළ යුතුයි ඊට පස්සේ මේ ඒ අවස්ථාවක් වශයෙන් හෝ පූර්ණ මාර්ග සත්‍ය වශයෙන් හෝ කොට නිම කළාට පස්සේ පහළ වෙන ඥාන දෙකන කෘත ඥානය කියලා. කටයුතු කොට නිම කිරීමේ ඥානය. එතකොට මේ සම්මාදිට්ඨි සම්මා සංකප්ප වශයෙන් මේ මාර්ගය කඩලා ගත්තොත් සම්මාදිට්ඨි සම්මා සංකප්ප වශයෙන් යුවා භාවිතා කළ යුතුයි. එතකොට මේ සතිය කියන එකත් සම්මා සතිය කියන එකත් අපි භාවිතාවට නැංවිය යුතුයි. ඒ භාවිතාවට නැංවන්න ඉස්සර වෙලා ඉතින් ඒක හඳුනා ගන්න ඕනේ. ඒකේ අර්ථකථනය දැනගන්න ඕනේ. ඊට පස්සේ තමයි අපිට භාවිතාවට නම් ගන්න පුළුවන් වෙන්නේ. ඇත්තටම කියනවා නම් මේ වෙනකොට මේ සූත්‍රයේ සෑහෙන කොටසක් ජීවම් කරගෙන අවසාන කිට්ටු කරලා තියෙනවා. නමුත් අද දේශනේ දවසේ මාතෘකාව ගත්තොත් මේ සතිය ඉදිරිපත් වෙච්ච හින්දා මුල ඉඳලාම ටිකක් විස්තර සහිතව කිව්වොත් හොඳයි කියලා මම අදහස් කරනවා. උදාහරණයක් වශයෙන් අද පමණක් බණහන්න කවුරු හරි ආවා නම් ඒ කෙනාට මේ <clears throat> මාතෘකාව තේරුම් ගන්න පුළුවන් වෙන තාලෙට. එතකොට මේ සතිය කියලා කියන්නේ චෛතසික ධර්මයක්. චෛතසික ධර්මයක් කියලා කියන්නේ හිතේ පහළ වෙන චෛතසිකය. ඒ චෛතසිකය බොහෝ විට හඳුන්වන්නේ හොඳ පැත්තට යොමු කරන චෛතසිකයක් කියලා. සෝබන චෛතසිකයක් වශයෙන්. ඉතින් ඒ භාවනා ජීවිතයේදී පංච ඉන්ද්‍රිය වශයෙන් කතා කරනකොට ශ්‍රද්ධාව, විරිය, සති, සමාධි, ප්‍රඥා වශයෙන් මේක සඳහන් වෙනවා. ඒ වගේම සතර සතිපට්ඨානය කියනකොටත් ඔය සති කියන වචනය ගෙඩිනවා. ඒ වගේම අපි තේරවාද බුද්ධ ආගමේ භාවනාවල අනුස්සති භාවනා හයක් සම්මත පොත්වල තියෙනවා බුද්ධානුස්සති ධම්මානුස්සති සංඝානුස්සති දේවතානුස්සති ඡාගානුස්සති ආනාපාන සති වශයෙන් මේ හැම තැනකද මේ සති කියන වචනේ කියනවා මේකදී පටලැවෙන තැනක් නිරාවරණය කරගත්තොත් සතිය දවස් හතටත් සතිය කියලා කියනවා ඒක ඒකාර්ථයක්. සමහර විටක පායේ ඇත කියන අර්ථයටත් සති කියන වචනේ යෙදෙනවා. මෙතන සඳහන් කරන්නේ ඒ ඇත කියන වචනේ තියෙන එකටවත් දවස් හතවත් නෙවෙයි චෛතසිකයක් ගැනයි මේ අපි සම්මා සතිය කියනකොට බේරලා තෝරලා ගන්නවා. ඒතර මේ සම්මා සතිය අනිකුත් චෛතසිකයන් සමගින් කලවමේ තියෙනකොට අපිට ඒක භාවිත කරන්න අමාරුයි. ඒක වඩන්න අමාරුයි. ඒ නිසා අපි ඒක අනිත්‍ය වයින් වෙන්කොට හඳුනා ගත්තොත් තමයි අපිට ඒක කන වඩා ගන්න පුළුවන් වෙන්නේ. හදා ගන්න පුළුවන්. ඒ නිසා එවැනි චෛතසිකයක් අනිකුත් චෛතසික ධර්මයන්ගෙන් වෙන්කොට හඳුනා ගැනීමේදී මම හිතන්නේ මේක ලංකාවේදී වෙච්ච දිනුවක් හරි ප්‍රගමනයක් වෙන්න ඕනේ. ඒ චෛතසිකයේ ලක්ෂණ රස පච්චුප ဋ ාණ පදඨාන කියලා කොටස් හතරකින් පැති හතරකින් ඒ චෛතසිකයේ අනිත්‍යව වෙනකොට දක්වනවා. ඇත්තට මේක චෛතසික සඳහාම පමණකුත් නෙවෙයි චෛතසික කියන්නේ නාම ධර්මනේ රූප ධර්මයක් පවා එකින් එක වෙන් කරගන්න යනකොට මේ <clears throat> රූප ධර්මයේ ලක්ෂණය ඒ කියන්නේ සතියේ ලක්ෂණය සද්ධාවෙන් වෙන් වෙන හැටි වීරියෙන් වෙන් වෙන හැටි සමාධියෙන් වෙන් වෙන හැටි ප්‍රඥාවෙන් වෙන හැටි වශයෙන් ඒකට ආවේනික ලක්ෂණයක් ඒ සතියට <clears throat> ආරූඪ කරනවා ඊකට රසයේ වශයෙන් මේ සතිය සද්ධාවේ වීර්යයෙන් සමාධියෙන් ප්‍රඥාන් වෙන්ව කර දෙන කෘත්‍යය මොකක්ද කියලා. සතිය තියෙනවා මෙන්න මේ ටික තමයි කරලා දෙන්නේ කියලා. රසය කියලා කියන්නේ කර දෙන්නව කෘත්‍යය. පච්චපත්තහණයි කියලා හඳුන්වන්නේ භාවනා කරන යෝගාවචරය කොහොමද දැනගන්නේ? දැන් මට සතිය එළඹිලා තියෙනවා. දැන් මට සතිය පිහිටලා තියෙනවා කියලා දැනගන්න වැටහෙන ආකාරයක් තියෙනවා. සද්ධාව පිහිටපුවම විද්‍යාව සත්‍යම ප්‍රඥා වීර්ය පිහිටපුවාම තව විදියක් සතිය එළඹ සිටියාම තව විදියක් කොහොමම එක එක දේවල් වෙනකොට හිතට ඒ සතිය වැටහෙන ආකාරයක් තියෙනවා. ඒකට කියනවා පච්චපට්ඨාන කියලා. ඊට පදට්ඨානයි කියලා එකක් කතා කරනවා. ඒ කියන්නේ මේ සතිය වැඩෙන්න ආසන්නෙන් ඉඳලා උදව් කරන්නේ කවුද කියලා. සතියට ආසන්නව උදව් කරන්නේ කවුද? ඉතින් මේක ශ්‍රද්ධා, විද්‍ය, සති, සමාධි, ප්‍රඥා කියලා සෑම චෛතසිකයකම ඒකේ ලක්ෂණය මේකයි, රසය මේකයි, පච්චපට්ඨානේ වැටෙන ආකාරය මේකයි, පදට්ඨානේ නැත්නම් ආසන කාරණා මේකයි කියලා ඒ විදිහට උගන්වන ක්‍රමයක් තියෙනවා අපේ මේ ථේරවාද යුගයේ විශේෂයෙන්ම අභිධර්ම ක්‍රමයටත් මේක පැතිරලා තියෙනවා. ඉතින් මෙවුවා හුඟ වෙලාවට අර ත්‍රිපිටකයට විතරක්ම ගරු කර නැත්තෝ පසු කාලීන එකතු වෙච්ච දේවල් සංග්‍රහ කතුවරු විසින් කරන ලද දේවල් කියලා මෙවුවා ඇතර අගේ කරන්නේ මේක බුද්ධ වචනේ නෙවෙයි. බුද්ධ වචනේ මෙව නෑ. නමුත් අර පාඩම් අභ්‍යාස කරන කෙනෙකුට එහෙම මේ තීරු හතරකට බෙදලා හැම එකකම ලක්ෂණ මේක රසය මේක පච්චපට්ඨාන මේක පදට්ඨාන මේක කියලා ලියන එක ඒ මේ මූල ධර්මානුකූලව වෙන්කොට හඳුනා ගැනීමට මේ පොතේ ධර්ම වශයෙන් ගම් උදව්වක් කරන නිසා ඉතින් අකමැතියත් ඒකට වෙනසක් කරගන්න අරකයි ප්‍රෝජනයක් තියනවා වැඩ ගන්න එකයි තියෙන්නේ අනේ යටින් බලනකොට මම හිතුවා මේ සතිය කියන එක වෙන්කොට හඳුනා ගැනීමට උත්සාහ කරන අඩු ගන්න ශිෂ්‍යෙක් වේවා එහෙම නැත්නම් බණ භාවනා කරන කෙනෙක් වේවා මේ ලක්ෂණ අනුව දාලා බලන එක විශේෂයෙන්ම බුරුම භාවනා ක්‍රමේදී හොඳට කැඳේ ගල පිළිදව වගේ සාංශුද්ධිය කියලා. අනේ ඒ මරාමු මත ඉඳලා අනේ ඒ පසුබිමක ඉඳලා බලනකොට සතිය ලක්ෂණයේ වශයෙන් පෙන්වන්නේ අපිලාපන ලක්ෂණා කියලා. අපිලාපන ලක්ෂණය කියලා අපිලාපණය කියලා කියන්නේ පාලියේ පිලාපන ගතියේ අනිත් පැත්තට. පිලාපන කියන වචනේ විරුද්ධ පැත්තට කියන අපිලාපන කියන. පිලාපන කියන ලක්ෂණය අපි සිංහලට දාගන්න කියන්නේ පොලාපන්න ගතිය කියන. අපි දන්නවා සහල්ලු දෙයක් වතුරට දාපුවාම ඒ වතුරේ ගිලෙන්නේ නැති දෙයක් වතුර රැළ ගහන හැටියට ඒක උඩ පල්ලේ යන පාවිවි උඩ පහළ යනකොට අපි කියන පොළපයින්මයි කියන. ඒ වගේම සහැල්ලු දෙයක් වාතයට දමල ගැහුවොත් වාතය කපාගෙන යන්න බැරි වෙනකොට ඒක විකෘති ක්‍රියාවක් වෙන්නවා. ඒකට කියන පොළපයින්මයි. ඒ වගේම කුල්ලට දාලා හාල්ටයක් කරන පොළනකොට ඒ හාල්ලට පොළපයින්නවා. අනේ පොළාපයින් ගතිය කියලා කියන්නේ විනිවිදගෙන කාගෙන බහින්නේ නැති ගතිය. ඒ පොළාපයින් ගතියේ විරුද්ධ පැත්ත කියලා කියන්නේ කාගෙන බහිනයි. ඒ නිසා සතිය ලක්ෂණයක් විදිහට බෙනන්නේ යම් අරමුණකට ගියා නම් ඒක නිකන් පොළාපැන පැන මතු පිට නතර වෙන්නේ නැහැ වැටිච්ච තැනම කිඳාබයි. ඉතින් මේ අර්ථය මේ මේ උගන්වන දෙන කාරණාව විස්තර කර දීම සඳහා අටුවාචාර්ය වහන්සේලා පෙන්නනවා වෙලිච්ච ලබු ගෙඩියක්, ලබු බුබුලක්, ලබු කබලක් වතුරට දැම්මොත් ඒක වතුරේ කොලා පැන පැන පැන තියෙනවා. කාදාකත් එක අතර ලබු ගෙඩියක් දැම්මත් වතුර යට යන්නේ මේක වතුරට එක පහ වෙනවා. වෙලිච්ච ලබු කබලක් දැම්මොත් කොලා පයින්. දැන් කාර්යන දර්ශනයක් විදිහට කියනවා ඍජු පොම් කැලක් වතුර දාපුවාම කොලා පයින්. එහෙනම් මලීපොරොප්ප <clears throat> කැලක් වතුර දාපුවාම කොලා පයින්. මේ පොලා පයින්නවා කියල කියන්නේ වතුරේ උඩ තියෙන හුලං ගල්ලට සහ රැලිය අනුව යනවා මිසක් ඒ කවදාකවත් වතුර කඳ කපාගෙන බහින්නේ. ඒක අපිලාපන ලක්ෂණය කියලා කියන්නේ යකඩ ගැලක් වතුර දාපුවම වෙන දෙයක්. එහෙම නැත්නම් ගල් කැටයක් වතුර දාපුවම වෙන දෙයක්. ඒක දාපු තැනම කිඳන. කිඳා බැහැලා වතුර කඳ සම්පූර්ණ ගෙවම් කරගෙන අඩියටම යනකන් අතර ගන්න පුළුවන් බලයක් නැහැ. ස්වභාවයෙන්ම අඩියට යනවා. අන්නේ අපිලාපන ලක්ෂණය තමයි මේ සතියේ පවතින. ඒ නිසා සතිය ආරමුණට යොමු වුණොත් මතු පිට ඇසුරක් නෙවෙයි බොහෝම නැතිව කිඳා බහින ගතියක් තියෙනවා. ඉතින් ඒක යෝගාවචරය දැනගෙන ඉන්නවනම් මේ අරමුණත් එක්ක නිකන් බොහොම සහැල්ලු දුරස්ත ඇසුරක්ද තියෙන්නේ. එහෙම නැත්නම් අරමුණට එන්නේ එන්න ලඟ වෙලා කිඳා බහිනවද කියන එක මේ පොලාපයින් ලක්ෂණ පිළිබඳව මූලධර්ම දැනුම ඇති කෙනාට වග වෙන්න පුළුවන්. සපේලා කියන්න පුළුවන් ගතියක් තියෙනවා. ඒකට නිදර්ශන දෙන ඔය පොත මේ මහසි සායතෝ ඒ බුදු භාවනා ක්‍රම නිර්මාතු ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා බුරු කරව පසකට හෙල්ලකින් දමලා යන්නොත් ඒ හෙල්ල පස කාගෙන යනවා. ඒ මට උගන්නපු මට ගුරුනාංශ වෙච්ච ඒ පන්දි ස්වාමීන් වහන්සේ මහදිසාර ප්‍රධානම ගෝලයා උන්වහන්සේ කියනවා වෙලිච්ච දැම්පිච්ච අලකැලකට ගෑරුප්පෙන් අනිනකොට ඒ ගෑරපෝ හොඳට දැවතුනොත් ඒ ගෑරපෝ කාගෙන බහිනවා. යාල කෑල කාගෙන බහිනවා. ඉතින් මේක තමයි සතිය අරමුණට ලඟ වෙනකොට ඇති. ඉතින් ඒක නිසා අපි හිතමු මේක අහපු යෝගාවචරයේ බණ භාවනා කරනකොට මුලින්ම එකඟතාවයට යන ගුරුවරයෙක් එක්ක තියලා එනතන තමන්ගේ පළපුරුද්දෙන් මුඛයේද මම හිත තියන්නේ කියලා. මොකද්ද මම භාවනා කර්මස්ථානේ කරගන්නේ කියලා. ඉතින් අපි දේශනාවේ පහසුව පිණිස නිදර්ශනයක් වශයෙන් අපි ආනාපානෙ ගත්තොත් ඒ සතියෙන් යුක්තව ආනාපානය කරනකොටයි සතියෙන් නොයුක්තව ආනාපානය කරනකොටයි මේ වෙනස දැනගන්න පුළුවන්. අපි සාමාන්‍ය සතිපට්ඨාන ගැන අහන්න ඉස්සර වෙලා නිතරම භාවනාවට ගිහිල්ලා ඒ සඳහාම භාවනා නොකරන හැම වෙලාවකම ආනාපානය කරනවා සතියෙන් නොයුක්තව. ඊට පස්සේ අපි සතිපට්ඨාන භාවනා කරනකොට ඒ ආනාපානෙම සතියෙන් යුක්තව කරනවා. එතන සතියෙන් යුක්තව කරනකොට වෙන්නේ එnde ende ende ende භාවනා හිත මේ සත් ආසස් ප්‍රසවාසයේ කියන අරමුණට පුළුවන්තර සමීපස්ත වෙලා ඒක කිඳාවයි. සතිය නැති වෙනකොට පොළපයි. පොළපැල්ල හිතිලි දිගේ සද්ද දිගේ වේදනා දිගේ දුවනවා. ඒක නිසා භාවනා කරන කෙනා දැනගන්න ඕන සතිය පිහිටියානම් අරමුණට සමීප වෙනවා අරමුණ කිඳාබයි. හරියට කල කැලලකට තැම්පිච්ච කල කැලලකට ගැර්පෙන් අයින්නවා. ඉතින් මේ විදිහට සතියේ ලක්ෂණය අපිලාපන ලක්ෂණ ඒ වගේම ඒකේ රසය වගේ පෙන්වන්නේ අසම්මෝස රස. ඒ යම් විදිහකට සතිය යම් අරමුණකට දැස්සානම් මගේ හිත තියෙන්නේ අරකදේ මේකදෝ කියලා කලකොල බහරයක් හිතින්න බෑ. හරියටම දැනගන්න ඕනේ සමීපස්ත ආශ්‍රය කරන අරමුණ අනික් අරමුණුලින් වෙන් කරලා සම්මෝසාවක් අන්දමන්ද ගතියක්. එහෙම නැත්නම් ඔළුවේ පැහැදිලි නැති ගතියක් තියෙන්න බෑ. මම මේ අසු කරන්නේ අරවල් අරමුණ කියලා සම්මෝසාවකින්තරව කලකොල භාවයකින්තරව කියන්න පුළුවන්. ඉතින් ඒක මේ ආනපානෙ ගත්තොත් ඒක විස්තර කරන්න අපේ ලුකු ස්වාමීන් වහන්සේ පොත ලියනකොට කියලා කියනවා සතියේ යුක්තව භාවනා කරනකොට ආස්වාසය බලන යෝගාවචරයා මේක ප්‍රස්වාසය නෙවෙයි කියලා හොඳටම දන්නවා. ඊට පස්සේ ආස්වාසයෙන් ප්‍රස්වාසයට හිත සතියෙන් යුක්තව මාරුණකොට දැන් මේ ආස්වාසය නෙවෙයි මේ ප්‍රස්වාසය කියලා දන්නවා. ඊට ප්‍රස්වාසය කියලා දන්නවා වගේම ආස්වාසය නෙවෙයි කියලා ඒක තහවුරුවක් තියෙනවා. එතකොට මේ යෝගාවචරයට ආයසකයක් එන්නේ නැහැ. මේක හිතවිල්ලක්ද, සද්දයක්ද, වේදනාවක්ද? මොකද ආස්වාස් ප්‍රස්වාස දෙකේ කැඳේ ගල පිළිවා වගේ දැන් මේ ඉන්නේ ප්‍රස්වාසයේ බව දාන. එහෙම නැත්නම් ආස්වාසයේ බව දාන. මේකෙන් හොඳට දැනගන්න පුළුවන් මෙන්න <clears throat> සතිය සම්මෝසාවකට ඉඳ තියන්නේ. මේ ගතිය මේ සම්මෝසාව නැති කරලා ඉලියට ඉදිරිපත් වෙච්ච අරමුණ කෙස්වලක ගැට ඇරලා පීරණ ගැට කපල අයින් කරුවා ගැට අයින් කරගලා හොඳ පීරගත්තා වගේ හොඳ සාංශුද්ධියක් එනවා සතියෙන් ඉඳගෙන හරියට ආස්වාසලාවේ ආස්වාස කියලා මෙනෙහි කරනවා ප්‍රස්වාසලාවේ ප්‍රස්වාස කියලා මෙනෙහි කරනවා නම් මෙන්න මේ සම්මෝසාව දුරු කිරීමට ආධාරයක් වෙනවා විතක්කේ හරියටම යොමු කරනවා ආස්වාස වේලාවේදී නම කියලාම කියනවා ආස්වාසය එහෙම නැත්නම් ඇතුල් වෙනවා එහෙම නැත්නම් ඇතුළට ගන්නවා පිට කරනකොට ප්‍රස්වාසය පිට කරනවා හෙලනවා කියලා මෙනෙහි කරුවාම හරියට මෙනෙහි කරන දේම හිත එල්ල වෙලා තියෙනවා කියලා දැනගන්න පුළුවන්. ඉතින් මේක හරිය වටිනවා මේ පොඩි දරුවන්ට ඉගෙන ගන්න එක. Taman මේ වෙලාවේදී හිත යොදලා තියෙන්නේ කොහෙටද කියලා ඒ Tamanටම වැටහෙන්නේ නැත්නම් <clears throat> දැන් මේ ආශ්වාසය වෙලාවේ ප්‍රශ්වාසය කියලා මෙනෙහි කරනවා නම් ප්‍රශ්වාසය වෙලාවේ ආශ්වාසය කියලා මෙනෙහි කරනවා නම් හොඳට මතක තියාගන්න එහෙම දෙයක් කවදාකවත් මතකයට යන්නේ නැහැ. මතකයේ පිරිසිදුවක් නැහැ ගුණාවක් නැහැ. මතකයේ නැත්නම් මේ චිත්තක්ෂණයේ හිත වැඩ කරන්නේ මේකත් එක්ක කියලා වැඩ කරන ගතිය වගේම ඒක අනිත්‍ය වලින් වෙන් කරන ගතිය තිබුණොත් තමයි මතකයේ හොඳට සාන්තිත වෙන්නේ. ඒක නිසා සර්වඥාන්සේ සඳහන් කරලා තියෙනවා සතිය තියෙනකොට <clears throat> සතිය හොඳට ඔය කියන විදිහට සූක්ෂම වෙලා ප්‍රණීත වෙලා එනකොට චිරකතම්පි චිරභාසිතම්පි සරිතා අනුසත්තා කියලා. කොහොම කලකට ඉස්සලා කතා කරමු කරන ලද දෙයක් හෝ කියන ලද දෙයක් හොඳට පිළිසිතුව මතක තියෙන්න. මොකද එක වැඩකට එකයි කරන්නේ ඒක අනිත්‍යව නෙවෙයි කියලා දහම් සුද්ධියක් තියෙනවා. මේක ඉතාමත්ම වැදගත්. අද ඔය තියෙන කම්පියුටරය නිසා පරිගණකේ හදලා තියෙන ඕනෝයි දැනුමයි. මේ කම්පියුටර් හදන්න ඉස්සල්ලාම මේ මිනිස්සේ කිව්වේ එක තොරතුරක් ඒ අනිත්‍යවයි වෙන් කරලා ලබඩා කරනවා. ඊට පස්සේ ඒ පංච වෙන් කරලා අපව ගන්න පුළුවන්. ඒ විදිහට තොරතුරු කෙල කෝටි ගණක් තිබ්බත් අර එකින් එක වෙන් කරලා සම්මෝසාවකින් තොරව තැම්පත් කරන්න පුළුවන් නම් අන්තිමට පුදුම ආශ්චර්ය දේවල් කරගන්න. වරුදු කෝටි ගණකට ඉස්සලා තැම්පත් කරපුදී අපව ගන්න පුළුවන් වෙන්කොට තැම්පත් කරගන්න. කපඩාකාරයෙක් කරන්නේ ඔය දෙල්ලම තමයි. ඉතින් මේ පුංචි දරුවන්ගේ හිත්වල කපඩා වෙන තියෙන දේවල් අඩුයි. වැඩි වෙන්න වැඩි වෙන්න වැඩි වෙන්න වයසින් අනිත් දැනුමින් විවිධ වලින් අපිට කපඩා කළ යුතු දේවල් විශාල රාශියක් තියෙනවා. ඒ ජපනා රට දියුණු කරා යුද්ධෙන් පස්සේ බොහොම ඉක්මනට වැඩගත් ශක්තිමත් ආර්ථිකයක් බවට ලංකාවේ වැද්දා ජපනා කියනවලු ලංකා මිනිස්සුන්ගේ කන්ට්‍රෝල් එකට ගියාම තිබ්බදී ආපහු හොයන්නම දවස් පැය 8න් 4කට වැඩි යනවා. ඉතින් ඒ නිසා වැඩක් කරන්න වෙලාවක් නැහැ. මොකද කිසි දවසක ඒක පිළිසිදුර තැම්පත් කරන්න. ඕක හොඳට පේනවා කපුටන්ට ගොදුරක් හම්බෙච්චාම උන් ගිහිල්ලා ඒක ඉවලා කන්න බැන්නම් අර උළු වහයක කොයි හරි උළු කැටයක් අස්සේ හංගනවා. හංගලා ඉතින් අර පුරුද්දට හොය හොයා යනවා. ආයේ බඩගිනි වෙලා ඇවිල්ලා බලනවා උට මතක නැහැ. ඉතින් හැම උළු කැටයක් අස්සේ බල බල බල බල බල බල බල බල. ඌ දන්නවා මෙතන හැංගුවයි කියලා උට හරියට අපව ඇඩ්‍රස් එක මතක නැහැ. අපව එතෙන්ට යනවා. ඉතින් එතකොට අර හම්බෙච්ච කෑම නැති වුණා හා සමානයි. එහෙම නැත්නම් ඒක නැවත හොයන්න යන වෙහසක් හා සමාන වෙහසක් තියෙනවා නැවත අර හොයාගන්න. ඒක නිසා මේ සතියෙන් අන්නේ සාංශුද්ධ භාවය ඇති කරලා දෙනවා. ඉතින් මේ අපි ගොඩාක් වියෝලක ජීවත් වෙච්ච අපට දෙයක් කන්නේ විදිහට සාංශුද්ධෙන් tempat කිරීම සහ නැවත හොයා ගැනීම කියන එක අපි හිතන්නේ අපිට එච්චර කරගෙන ඉන්න විවේක නැහැ කියලා. අපිට හරි කලබලයක් තියෙනවා. වැඩියෙන් හොයලා ගෙදර ගෙනත් දානවා හැබැයි තෝරුම් බේරුමක් නෑ අනිත් දවසේ ගියාම හොයලා හම්බ කරපුවා ගෙදර තියෙන බව නම් දන්නවා හැබැයි හොයන්න ගියාම අලුතෙන් හම්බ කරනට වැඩිය අමාරුයි ඒක නිසා ඒක අවුලක් වෙනවා ඉතින් අර සතිය කරන්නේ අන්නේ වගේ විශාල තොරතුරු තාසියක් විශාල දැනුම් සම්භාරයක් එක වැඩ කරන්න වෙන නිසා දේවල් ගොනු කිරීම තමයි ඒකට කියනවා අසම්මෝස රසය කියලා සම්මෝසාව සහිත හිතට අසම්මෝෂයක් ඇති කර දෙනවා. ඉතින් ඒක නිසා මේ ආස්වාසේ වෙලාවේදී ආස්වාසේ බව සාන්තු දෙදා. සම්මෝසා වෙන්න අසම්මෝස කියන වචන වෙන්නත් අපි මේ සාංශුද්ධින් කියලා සිංහ තරවගෙන තියෙන්නේ ප්‍රස්වාස වෙලාවේ සාංශුද්ධින් දාන. ඊට පස්සේ ආය ආස්වාසයට යනකොට අර ඉස්සර දෙන ප්‍රස්වාසය ගැන මතකයක් නෑ අලුත් ආස්වාසයට සම්පූර්ණයෙන්ම අලුතින් යන්නේ නැවුම් හිතකින්. ඒක සාංශුද්ධින් දාන. ආන්නේ විදිහට ආස්වාද ප්‍රස්වාස කොච්චර කරත් හැම එකක්ම වෙන් වෙන් වශයෙන් සලකලා කටයුතු කරන්න පුළුවන් ගතිය සත්‍ය කෘත්‍ය කියලා කියනවා. සත්‍ය කාර්යභාරය. ඒක නිසා අපි සත්‍ය පිළිටවන්න හදනකොට නැත්නම් භාවිතා කරන්න හදනකොට ගොඩාක් දේවල් කරේ දාගන්න එක නෙවෙයි සතිය කියන්නේ. ටිකක් කරගෙන මේ දේවල් තෝරලා හිමීට කරගන්න. ඒකට නිදර්ශනයක් මේ ඒ කියන්නේ මේහිට හොඳට කරන එක නිදර්ශනයක් වශයෙන් මේ ගුරුම ස්වාමීන් වහන්සේලා උගන්වනවා අපිට බඩගිනි වෙලාවක අපිට හම්බෙච්ච බත් පිළ බත්පත ජහරි ජහරි ජහරි කාගෙන කාගෙන යන්න පුළුවන්. ඒක තමයි වෙන්නේ අර බතර තියෙන ආසාව වැඩි වෙච්චාම ගිලගෙන ගිලගෙන යනවා. නමුත් අපි එක එක පිටක් හොඳට හපලා ඒවා බොන ධර්මතම දිය කරලා ගිල්ලොත් ඒකේ ඕජා උරා ගන්න ගැටි වෙයි. එකවර බඩට දාගත්තොත් මේ දතේදි කෙරෙන මේ අඹරණ කෘත්‍ය බඩේදි කෙරෙන්නේ ඊටත් වැඩිය දතේදි කරන අඹරණ කෘත්‍යත් එක්කම මේ කෙලවල තියෙන ඡාරගතිය ආහාරත් එක්ක කලවම් වෙච්චාම ඒ පිෂ්ඨ ධාතුව දිරවීමේ කටයුත්ත කටේදී සිද්ධ වෙනවා. උගුරෙන් පල්ලයට ගිය ගමන් ආහාරයේ මාධ්‍යය අම්ල ගතියට හැරෙනවා. අම්ල ගතියට හැරුණාට පස්සේ අර මූලික දිරවීමේ කෘත්‍ය සම්පූර්ණ වෙනස් වාතාවරණයට හම්බෙච්චාම ඒක එතනින් නතර වෙනවා. ඊට පස්සේ මේ පිෂ්ඨය හරියට දිරව ගන්න බැරි නිසා ඔන්න දීවැඩියක්. ඒ නිසා දීවැඩිය රෝගේ තන්දි කර කටේදිම නතර කරන්න පුළුවන් ලෙඩක් කියලා කියනවා. කන දේ හොඳට අපලා කනවනම් මේ පිෂ්ඨ ධාතුව දිරවීම පිළිබඳ වගකීම බඩට නොදී කටේ නතර කරනවා නම් ඒ යම් ප්‍රමාණයක් සීනි හෝ පිෂ්ඨය වැළඳුවාට දීවැඩිය වෙන්නේ නැහැ. ඉතින් අපිට වෙලා තියෙන කෑම සඳහා විනාඩි 5යි 10යි වෙන් කරන එක ගිලගෙන ගිලගෙන ගිලගෙන යනවා. ඒකෝට එකක් ආහාර ඇඹරෙන්නේ නැහැ. දෙක අවාර අදාළ විදිහට ක්‍රියේටේ මිශ්‍ර වෙන්නේ නැහැ. ඒකකොට බඩේදී ඒ කටයුතු වෙන්න බැරි නිසා බඩට බරක් වෙනවා. අපි හිතමු මේක දැනගෙන යම් කෙනෙක් කන ඒක හොඳට හපල හපල හපල දී වෙනකන් හපල බොන්න පටන් ගන්න විදිහට දිලින්න පටන් ගත්තොත් බඩට කවදාක බරක් එන්නේ. ඒකවල බඩේදී හොඳට ඒක දිරවලා ඕජාව ඇඟට ගන්නවා. මේක හපන්න නැතුව කැවොත් වෙන්නේ මොකද මේක ඕජාවක් බාඩපත් වෙන්නේ විසක් බාඩපත් වෙනවා දිරව ගන්න බැරුව. ඒ නිසා ගාන්ධිතුමා කියලා කියනවා හැම ඝණයක්ම බොණ්ඩේ කියලා හැම දීරයක්ම හපන්නේ. ශරීර සෞඛ්‍යයේ වතුරක් බොනකොට කුඩු කුඩු ගාලා බීගෙන යන්න එපා. ඒක නිකන් හප හපා කරන්න විශේෂම කිරි. ඒ වගේ දෙයක් බොනකොට ඉක්මනට ඉක්මනට බොන්න එපා. ඒක හප හපයි කියන්නේ. ඒ හපනවා කියලා කියන්නේ කැලිසින හින්දා නෙවෙයි. මේ හැපින වගේ කටේදී පමා කරලා හොඳට කෙලක් එක මිශ්‍ර කරනවා. ඒ වගේම දියර වතුර වෙනකන් හපන්නේ කියලා. ඊට පස්සේ ඝන ඝන වතුර වෙනකන් හපලා බොන්නේ කියලා. දියර හපන්නේ කියලා. ඉතින් මෙන්න මේක තමයි සතියෙන් කරන්නේ. අරමුණු රාශියක් ඇහෙන් නහසෙන් දිවෙන් ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් මනසෙන් ඇතුළට ගන්නව වෙනුවට ගන්න අරමුණු අඩු කළා හොඳට හප්පනවා. හොඳට මෙනෙහි කරනවා. ඉතින් මෙන්න මේ කෘත්‍යය තමයි අපි වාඩි වෙලා ඇස් එක වහගෙන හදන තැනකට ගිහිල්ලා ගඳ නැත්තම් රස අයින් කරලා ඇඟෙන් කයෙන් එන අරමුණු විතරක් අඩු කරලා ආයෙවට අඩු කරලා ඒ හැම අරමුණක්ම සතියෙන් තෙමලා සතියෙන් වහලා මෙනෙහි කරලා කරනවා නම් ඒ අරමුණු අවබෝධය පිණිස හේතු වෙනවා. ඒ අරමුණ තියෙන ධර්ම ඕජාව මත වෙන්න පටන් ගන්නවා. එහෙම නැතුව ගොඩක් කර්මණු වෙනවා. සතියට යට කරන්නේ නැත්නම් මොනව ඇතුළට ගියාද මොනව පිට වුණාද කියලා අපි දන්නේ නැහැ. අන්තිම දේක අසහනෙ පිණිස හේතු අපිට දිරව ගන්න බැරුව යනවා. අන්න ඒ නිසා ඒ අසංගෝස භාවය ටිකයි කරන්නේ ඒක හොඳින් කරනවා කියන එක අපි එදිනදා වැඩවලදී මේක මතක් කරන්නේ නැවතිල්ල වැඩ කරන්නයි කියලා කියනවා සත්‍ය පිටවන්න ඕනේ. වේගෙන් දුවලා කරනවට වැඩිය කරන දේ හිමීට කරනකම් පුළුවන් තරම් සතිය ඇතුල් කරන්න. ඒ නිසා සතිය ආහාර මාර්ගයේ කට වගේ ගන්න ගන්න හැම එකක්ම හොඳට හපලා කෙලක් එක මිශ්‍ර කරලා දානවා නම් ඇතුළට ගියාට පස්සේ බඩට බරාඩු. ඒ නිසා මේ අසම්මෝසතාවය යෝගාවචර තේරුම් ගන්න. ඉතින් අපිට අද වෙලා තියෙන කාර්යබහුල ජීවිතයක් ගත කරන්නේ. දැන් හිතන්නේ අනිත් කට්ටිය ගෙදර ගියාට පස්සේ ආයෙසරයක් ඉතින් අර মালටි ටාස්ක් එක වෙලාවට වැඩ තුන හතරක් කරනවා. උදේ ඉඳලා හැන්දරනකම් අර මැටි වාගෙන ගොන්නු වගේ යහට කරගෙන රවුම් තුනක් මෙහාට කරගෙන රවුම් තුනක්. ඉතින් කඹුරණ එක තමයි කරන්නේ. ඉතින් මේව කරන්න කියලා කිව්වොත් මොකද නැවතිල්ලේ කරපන් කියලා බැනුමුත් අහන්නයි. ඔව්ව කරන්න පුළුවන්ද ස්වාමීන් වහන්සේට නම් කවුරුහරි දෙනලා කන්න බොන්න දෙයි විවුරු හොදලා දෙයි උන්වහන්සේලා නම් හිමිට හොරත හැකි අපිට ඔව්ව කරන්න ගියාම ඔය ඔය කියන බණ හරියන්නේ නැහැ කියලා ඉතින් අරක <clears throat> කාඩපාල් කියනවා ඒක නිසා අමාරුයි එහෙම ඉදිනදා වැඩ ඔක්කොම කරන ගමන් කාර්යබහුල ජීවිතයේ ආධුනිකයකට පිටවන නිසා කියනවා ඉදින්දා වැඩ කරනකොට Taman තනියම කරන වැඩ එක දෙකක් අල්ලගෙන එව්වයිදී පමණක් බලන්න කියනවා ටිකක් නැවතිල්ලේ සීයෙන් යුක්තව මොන අවධානය කරන්න පුළුවන්. ඉතින් අර පරියන්කේදී මේක පුරුදු කරපු කෙනාට සක්මණේදී පුරුදු කරපු කෙනාට ටිකක් අභියෝගශීලීව කරන්න පුළුවන්. එතකොට කරන්නේ දේවල් හොඳට තෝරලා බේරලා අතට දාගන්න. එතකොට ඔය ආසාව ප්‍රසාද විතරක් නෙවෙයි චේන්ජ්ජක් වෙනකොට ආසාවක් වෙනකොට නිදිමතක් වෙනකොට ඒක වෙන් කරලා දැනගන්න. ඒ වෙන් කිරීමෙන් විශාල වශයෙන් කෙලස් වල බල බිඳින. මේ වෙන්කොට අල්ලා ගැනීම. ඒ අනිත් එක තමයි විෂයාභිමුඛ භව රස පච්චුපට්ඨාන තමන්ට වැටහෙන ක්‍රමය. සත්‍ය මට කියනවා දැන් කියලා වැටහෙන ක්‍රමය තමයි තමන් ඉස්සරහින් තියෙන අරමුණ බොහෝ දේවල් එක කලවම් වෙන්නේ නැතුව වෙන්කොට ඒකට මූණ දෙන ගතිය පේනවා. අපි ඒකට කියනවා අරමුණට මූණට මූණ දාලා තියෙන ගතිය කියලා. ඥානපාන සතිය හරි, සක්මන හරි, පිළිවිදගේම හරි කරනකොට තමයි හොඳටම තේරෙනවා ශබ්ද වේදනා හිතිලි මැද ආරවුලක් මැදද මූල කර්මස්ථානේ තියෙන්නේ නැත්නම් කෙලින්ම ඒ බාධා ධර්ම නැතුව මූල කර්මස්ථාන බොහොම දාලා ඉන්න පුළුවන්. ඒ මොහොන දාලා ඉන්න ගතිය එන්නම මම හිතන අඩු ගන්න දවස් 5 4 5 භාවනා කරා. එතකම කැලෙන් එළියට ගත්ත කුළුණි හරකෙක් වගේ හිත හරීම කුළු ගති පානවා. ගලබර ගති පානවා. අන්තිමට දවසක අපිට තේරෙනවා නැත්නම් ඉස්සරහට එන ආසල් පස්සල් පහක් හයක් යනකම් මට අවුලකින් කුළු ගතියකින් තොරව බලන්න පුළුවන් කියන විශ්වාසය එනවා. එතකොට යෝගාවචර දැනගන්න පුළුවන් අන්න මේක තමයි සතිය කියන්නේ. සතියේ තියෙන වැටහෙන ආකාරය තමයි විෂයාභිමුඛ භාව ප්‍රතිපත්තාන. විෂයා කියලා කියන්නේ අරමුණ ආත්මකට මූණත මූණ දාලා හිටියා. ඉතින් මේ විදිහට <clears throat> ආස්වාද ප්‍රසවාස භාවනා කරන එකනාගේ ආස්වාසේ ප්‍රසවාසේ කොටු කරලා එකට මූණ දාන්න පටන් අරගත්තා නම් එහෙම කරගෙන ඉන්න යෝගාචරයට දවසක තේරෙයි. ආනාපාන කරන්න බෑ වේදනාවක් වෙලා. ඉන්න බෑ එක තැනක. ආවියට ඇඟට දෙනවා. එතකොට මේ යෝගාචරයට විලාප හිටනොත් දැන් මම මේ වේදනාවට මූණට මූණ දාලා වේදනාවක් නැති කරන අදහසින් ඉන්නවත් මේ තරහකින් නෙවෙයි. වේදනාවට මොනට මොන දාලා ඉන්නවා කියලා අර ආනාපානෙන් ඇති කරගත්ත මේ අරමුණට ඍජුව මූණ දෙන ගතියෙන් තමයි වේදනාවට මොන දෙන්නේ. මූණ දුන්නාට පස්සේ බයෙන් තරහෙන් වේදනාව බලනවා වගේ නෙවෙයි කෙලින්ම අරමුණට මොන දීමේ ආනාපානෙන් ඇති කරගත්ත සතිය වේදනාවට දානකොට වේදනාව හුදු විෂයක් වඩපත් වෙනවා. වේදනාවට බයක්වත් චකිතයක්වත් නෙවෙයි. ඉතින් මේක පිළිබඳව හොඳ නිදර්ශනයක් සපේනවා නැත්නම් දැනගන්න ක්‍රමයක් සපේනවා ඔය ඥානපෝනික ස්වාමීන් වහන්සේ ඒ සීයේ බලමයි මේ පොත ලියනකොට ඒ ස්වාමීන් වහන්සේ කියනවා මේ කට්ටඩියෝ යකදුරාලා යක්කුත් එක්ක වැඩ කරනකොට එහෙම නැත්නම් භූතියොත් එක්ක වැඩ කරනකොට ඒගොල්ල මේ දැන් මම සාන්ති කර්ම සඳහා වෙච්චම කියලා කෙනෙක්ව කරනකොට යකු ගෙන්නනවා. මතුරලා নানা ප්‍රකාර දේවල් කියනවා. මම මේ කරපු දෙයක් නෙවෙයි කියන්නේ අහපු දෙයක්. ඉතින් එහෙම කරනකොට ඉල්ලන එක නෙවෙයි අනිච්චකුත් ඒක. මොකද කතා කරනකොට කොයි එකයිනවත් දන්නේ. ඉතින් එතකොට මේක අවුල් වෙන්න නිසා යකදුරාට රැක හිතුවොත් මතුරනකොට අනික් කට එනවයි කියලා කෙලින්ම කරන්නේ ඔබ අසවලාද කියලා ඉන්න කෙලින්ම මුණ දිලා අහන්න. මුණ දිලා අහුවට පස්සේ යක්ති ගතියක් තියෙනු කවදාකවත් බොරු කියන්නේ නැතුළු මිනිස්සු වගේ. ඌ දැනගත්තොත් මේ මාමයි මේ මං නම කියලා අල්ලගත්තයි කියලා යකාගේ බලපෑමයි. මොනම යකෙක් හරි ගමන්නේ ඉස්සරහට එනකොට මේ කෙලින් කතා කරලා අහුවොත් මේ අසවලාද කියලා ඊයකා දැනගන්නවා මම අඳුනගත්තා කියලා අඳුනගත්ත ගමන්ම යකාගේ තියෙන නරක බල බිඳිනවා. අන්නේ වගේ තමයි මේ වේදනාව වුණත් නැති කරන අදහසින් වෛර කරන අදහසින් මේ වේදනාවට පිළිම මුණ දාලා මේ ආස්වාසය නෙවෙයි මේ ප්‍රස්වාසය නෙවෙයි මේ වේදනාව කියලා විශේෂ වේදනාවට අභිමුඛ හිත දාපු ගමන් ඒ වේදනාවත් එක්ක මෙතික් සංසාරකම සම්බන්ධතාවයට වැඩිය වෙනස් ක්‍රමයකට විද්‍යාගාරික විද්‍යාඥයෙක් ඒ තමන්ගේ ඒ විද්‍යා පරිේශන දේවකට මුණ දුන්නා වගේ වේදනාව කියලා කියන්නේ විෂක් පාටපත් වෙනවා. හදෑටි යුක්තක් පාටපත් වෙනවා. ඒ විතරක් නෙමෙයි මේ විදිහට දක්ෂ වුණාට පස්සේ චිත්තානුපස්සනාවට ගිහිල්ලා නම් යම් යම් හිතිවිලි පහළ වෙනවා. රාග මිශ්‍රිත, ද්වේෂ මිශ්‍රිත, නිතිමත මිශ්‍රිත, ආශාව මිශ්‍රිත මොන එකක් ආවත් තමන් ඒ ඉදිරියටපත් වෙච්චේ චිත්ත ධර්මය. මූණ දීලා කෙලින්ම මූණ දෙන්න පුළුවන් ශක්තිය තියෙනවනම් ඒකට අපි යට කරගෙන ඉන්න ගතිය අඩු වෙලා අපිට ඒක වශී කර ගන්න පුළුවන් ගතියක් එනවා. ඒ නිසා ඕන දෙයකට ඍජුව මූණ දෙන්න පුළුවන් ගතියක් තියෙනවනම් ඒක ඒ පුද්ගලයාගේ වාසියට හිතෙනවා. මේක මේ විදිහට අපිට කියන්න පුළුවන් අපි ඔය විශේෂයෙන්ම ඉස්කෝලේ යන ළමයින්ට ඒ ස්කෝලවලදී එහෙම නැත්නම් ඒ යම් යම් මොහේ ව්‍යාපෘතිවලදී එක එක දක්ෂකම් පුරුදු කරනවා. ඒ පුරුදු කරාම මොකද විභාගයට කියලා ප්‍රශ්න පත්‍රේනට තක්මුක් වුණොත් ප්‍රශ්නේ හරියට කියව ගන්න බැරුව දාඩි දාන්න පටන් අරගත්තොත් කොච්චර බන්තියේ දක්ෂ වුණත් විභාගයට උත්තර දෙන්න බෑ. ඒ විතරක් නෙවෙයි තාම වැඩක සම්මුඛ පරීක්ෂණයක් අවිල්ල කරලා ඒ සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයට මුහුණ දෙනකොට දාඩි දාන්න පටන් අරගත්තොත් ධනිස් කුට්ටු වෙන්න පටන් ගත්තොත් උගලකට වේලෙන්න පටන් අරගත්තොත් දන්න දේ කියාගන්න බැරි වෙනවා. ඒ දරුවට අවශ්‍ය වෙනවා මේ මූණදීමේ ශක්තිය මේ ඒගොල්ලන් මේ බලතල වුණා තිබුණත් මට කරන්න තියෙන්නේ මගෙන් අහන ප්‍රශ්න මොකක්ද කියලා දැනන උත්තර දෙන්න විතරයි කියලා අභියෝගය ඒ මූණ දෙන ගැතිය තියෙනවා අපි ඒකට සාමාන්‍ය පෞරුෂත්වය කියලා කියනවා. පෞරුෂත්වයේ තියෙන කෙනාට ඕනම විභාගයකින් ලක්ෂණ 33 ගන්නවා. ඇත්තට අපේ දැනුම හොඳට ඕම ඇති ලකුණු කිත්ම ගන්න. ඒක සමාලාට 50 50ට 70 50න්න විශේෂ දක්ෂකම් ඕනේ. මොකද 70 50න්න උන දක්ෂකම් පන්තියේ තිබුණාට විභාගයේදී සම්මක පරීක්ෂණයේ මූණ දීමේ ශක්තිය නැති වුණොත් ඒ කිසිම දෙයකින් බැර ගන්න බැරි වෙනවා. ඒ නිසා මේ මූණ දීමේ ශක්තිය වැදගත් දෙයක්. ඒ විතරක් නෙවෙයි මේ මූණ දීමේ ශක්තිය තමන්ගේ පෞරුෂත්වයට වැඩෙන අතර ඉදිරියට ඉදිරිපත් වෙන කෙනාට අපිව වගලා ගන්න තියෙන වංචනික ධර්ම වලට හරවා ගන්න තියෙන එහෙම නැත්නම් අපිව චාටු කරන්න තියෙන අවස්ථාවක් තියෙනවා. ඒ නිසා අර උන කොච්චර රාශි වශයෙන් ආවත් එකක් තමයි ඒ අසම්මෝස භාවයෙන් අරමුණ දැනගන්න ඕනේ. මම දැන් මූණ දිලා ඉන්නේ අසවලත් එක්ක කියලා. ඒක කායනුපස්සනාවට වැටෙන රූප ධර්මයක්ද? නැත්නම් වේදනාවක්ද? චිත්ත ධර්මයක්ද? නැත්නම් ධර්මානුපස්සනාවට කොටසක්ද කියලා? ඒක දැනගන්නවා නම් අපිට අඩු ගන්න ප්‍රශ්නේ හෙට උත්තර දෙන්නම් කියලා හරි දැනගන්න පුළුවන්. මේක දැනගන්න බැරි වුණොත් නැත්නම් විශේෂ අභිමුඛ වෙන්න බැරි වුණොත් ඒකට අපි යටත් වෙනවා. ඒ නිසා සතියේ වැටෙන කාරණාව තමයි Taman ඉදිරිපත් වෙලා ඉන්න දේ විශේෂ අභිමුඛ භාවය එනකොට යෝගාවචරයෙන් ගුරුවරයා අහනකොට භාවනා කරනකොට විචිචිද්ධිය කියන්නේ කියලා කියනවා මම ආස්වාසය එනකොට මම ආස්වාසය බව දැනගත්තා ඒක මෙන්න මේ මේ ලක්ෂණ තිබුණා. ප්‍රස්වාසය එනකොට මම ප්‍රස්වාසය දැනගත්ත මේ මේ ලක්ෂණ තිබුණයි කියලා. මම ඒක දැක්ක හැබැයි මට ඒවා ලකුණු දැනගන්න බැරි වුණා වගේ කියලා අන්දමන්ද වෙන්නේ. එතෙන් ගුරුවරයා මතක් කරනකොට මෙන්න මෙහෙම දැකලා ඒක කියන එක තමයි භාවනාවේදී කමඨාසුද්ධ කරන වැදගත්ම දේ කියලා. ඇත්තටම කියනවා නම් ගුරුවර මේ යෝගාවචරයේ මේ sannivedanaya කියලා එකක් තියෙනවානේ. අවශ්‍ය දේ හරියට short to the point. කෙලින්ම කාරණාවට කතා කරන ගතිය. අන්න ඒක දිනුනේ. එහෙම නැත්තම් ඇත්ත කියනවනම් අපේ ඇතුලේ තියෙන අවුල තියෙන අපේ හෘදේ වස්තුවයි මොළයයි අතර සංනිවේදනයක් නැහැ. මොළේ නිතරම තර්ක තර්ක කරනවා හෘදේ වස්තුව නිතරම ආවේග ජනක වෙන්නේ. මේ දෙන්න අතර gedara මහ දෙන්නගේ අවුල වගේ හැමදාම අවුල. ඉතින් ඒ නිසා මේ මනුස්සයා ඔරේ මන්දන් තමයි. භාගයට පිස්සු තමයි හැම වෙලාවෙම. භාවනා කරනකොට මේ දෙකයි. මොලේ තියෙන තර්ක මනසත් හෘද වස්තුවේ තියෙන මේ හැඟුම්බර ගතියත් අතර එකලස් භාවය ආවට පස්සේ ඒ මනුෂයාගේ එකලස නිසා ඒ ශක්ති හානිය අඩු වෙනවා. ඒ නිසා සතියේදී මෙන්න මේ විශේෂයට අභිමුඛ වෙන ගතිය ඉතාම වැදගත් වෙනවා අපේ පෞරුෂත්වයේ අඩිය පාද ගන්න. මම කියන්නේ කවුද කියලා දැනගන්න කිය අඩිය පාද ගන්න වෙන්නේ එකක් හරි ගමන් නැහැ කාරණාවක් කරන එක අඩියට මනකන් සුද්ධ කරගෙන යන්න. ඒ විෂයාභිමුඛ භාව නැතුව කොච්චර වස්තුව තිබුණත් ඒ සියල්ල අවුලකට හේතු වෙනවා. සත්‍යයේදී මේ විෂයාභිමුඛ භාව ප්‍රතිපත්තානේ මුතුවර දැනගෙන ගියොත් එක වැඩකට එකයි ඒක හොඳින් කරන්නේ. one thing at a time and that done well. අන්නේ විදිහට එක එක එක එක එක එක අල්ලගන්න පටන් ගන්නතර පස්සේ අන්තිමට යෝගාවචරය මේ ඇති කරගත්ත මේ පුංචි පිළිසුදුකමෙන් අන්තිමට ඔය කියන মালටි ටාස්ක් එකවර 10ක් කටයුතු කරනකොට වුණත් මේ දක්ෂතාවය දිනු කරනවා. පටන් ගන්න දේ ඔක කරන්න යන්න. නරකයි පටන් ගන්නද එකවරකට එකයි. ඒක සුද්ධ කරනවා. ආ මේක කරකට යන්න පුළුවන් ගතිය මේ සතිය තියෙනවා. මේ විදිහට සතියට මේ ලක්ෂණ මේ රස මේ පච්චපඨාන ඇති වෙන්න හේතු වෙන ආසන්න කාරණාව ගැන කියනකොට අක්වචාන් වහන්සේලා සඳහන් කරන්නේ කාය අපි සතර සතිපට්ඨාන පදට්ඨාන කියලා. කලින් කලින් මේ සතිය ඇති කරගන්න ගත්ත වැරදි ප්‍රයත්නෙම තමයි මතුමත්තේ හරි සතියට පදනම් වෙන්නේ. නිසා මුලින් මුලින් වර්තවරද කරන්ට අපි වීර්යයෙන් යුක්තව නැවත නැවත කරනකොට අපේ හිත කැලෙන් එළියට ගත්ත කුළුණි හරකයක් වගේ විශාල කුළු ගතියක්. නමුත් ඒ තියේදී අතහරින්න තෝ කෙරුවොත් ඒ වැරදි තියේදී ගුරුවරයෙක් හම්බෙලා බණ අහලා ධර්ම සාකච්ඡා කරලා නැවත නැවත කරලා බැලුවොත් අන්තිමට ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් අර මුල් මුල් වැරදි ටික පසුපසු ඍජු වෙන ගමනට උදව් වෙනවා. උදාහරණයක් වශයෙන් කියනවා නම් මේ උඩබැලිව උඩුකුරු හිටපු දරුවෙක් අන්තිමට ඉඳගෙන ඉඳ පුරුදු වෙනවා. ඉඳගෙන ඉඳ පුරුදු වෙලා ඒක දඬුවට අල්ලගෙන හරි පුටුවෙන් දක්කලා හරි නැගිටිනවා. ඒ නැගිටින පස්සේ පුටුවෙන් දාටාරු ගමන් වැඩ. ඒ සමාහට අතපයත් වාර කරනවා කංගට පිටින් නැනගන්න. මොකවදාකත් මේ දරුවා සෞඛ්‍ය සම්පන්න දරුවෙක් නම් වැටුණා තුවාගෙන කියලා අරින්න. ආයෙත් නැගිටිනවා. ආයෙත් නැගිටිනවා. නැගිටලා නැගිටලා නැගිටලා අන්තිමට ඒක අතහැරලා ඕන්න කකුල් දෙකෙන් හිට ගන්න ඉඩ ගන්න. ඒක නිකන් උලම් වදින් තැනකපත් වෙන පහන් දැල්ල වගේ තතන තතන තමයි කෙලින් හිටගෙන ඉන්නේ. ඒ වුණාට ඒ දරුවට ඒක ලොකු සතුටක්. අම්මට සතුටක්. ඉතින් ඕකම ඉඳලා කකුලක් කුසල කකුලක් තියෙනවා කියලා කියන්නේ ඒක නිකන් මේ සර්කස් කාඩ් එක කරන වැඩකට වැඩියම. ඒක තියෙනකොට වැඩේ. හැබැයි වැඩුණාට ඒ දරුවා අතයි. කොහොම කරලා කරලා අඩියයි දෙකයි කියනට අම්මත් ඉඳගෙන 7යි 7යි කියලා. ඒ දරුවට උනන්දු කරනකොට අර මුලින් මුලින් වැටිවිච්ච වෙන වැටි වැටි නැගිටපු දරුවා අන්තිමට කිසිම ගාණක් නැතුව පොළොවේ ඇවිදින හැටි බලන්න. ඊට පස්සේ දුවන හැටි බලන්න. ඊට පස්සේ කැරකෙන බැරල් එකක් උඩ හරි සමන්නේ බැලන්ස් කරන හැටි බලන්න. අන්තිම ඔලිම්පික් ගිහලා දුවන හැටි බලන්න. ඉතින් එතකොට අපිට මතකවත් නැහැ. අපි මේ උඩුකුරුව හිටපු කාලේ කොන්ද ගෙඩියෙන් කියලා ඇවිදින්න අපි කොච්චර ඒ කාලේ ප්‍රයත්න කරා. ඒ ටිකෙන් නේද අද අපි මේ කකුල් ටිකෙන් හිටගෙන ඉන්නේ. දුවන්නේ පනින්නේ. මේ ඔලිම්පික් ගන්න. ආනේ විදිහට මේ සතිය අර මුල්ම පියවර අමාරුයි කියලා. එවනම් වරදින් නැතුව කෙලින්ම කරන්න ඕන කියලා කවුරු හරි හිතනවනම් ඒකත් අද මාන්නකාරකම මිසක් සරුවත් යන වාසිය පුරුදු කර වගේ වැටි වැටි නැගිටින ක්‍රමයි. නිසා එකම ක්‍රමයයි අපිට කාට හරි කියලා දෙන්න පුළුවන්නේ මෙන්න මේ වැඩේ මේ වැටි වැටි නැගිටින වැඩේ දෙද වුණාට පස්සේ කරන්න බෑ. වයසට ගියාට පස්සේ කරන්න බෑ. මරණයේ ඉඳගෙන කරන්න බෑ. මේ හොඳට කල්පෙස් තියෙන ජීවිතේ බද්දව යවවන වයසට ඉඳගෙන කෙරුවොත් ඇයි කරන්නේ කියලා නම් ප්‍රශ්නයක් තියෙයි. මොකද নানা ආකාර ආසාවල් පිච්ච ලෝකේ සතිය පිළිතුරන්න උත්තර නටන්න ඕනේ කියලා උගල දෙනකොට ඒක වටිනාකම තේරෙන්නේ නැහැ. නමුත් තේරෙන්නේ කවදා හරි සමන්තර වයසට ගිය වෙලාවක, ලෙඩකටපත් වෙච්ච වෙලාවක, මරණාසන්න වෙලාවක තේරෙයි. ඔය සතිය වෙනුවට එකතු කරපු කිසිම දෙයකින් කිසිම හවුහරණක් නැහැ අපට. අපි එකතු එකතු කරන මුදාල් දැනීම, ශිල්ප ඔය මොනම දෙයකින්වත් හවුහරණක් නැහැ අවසාන මොහොතේනකොට. ඉන්නේ එකම දේ තමන්ගේ හිත ඇතුළත සතුටින් පිරිච්ච ගතියෙන් සම්පත්‍ති කර ගතියෙන් තියන්න නම් සත්‍ය අවශ්‍යයි. නිසා වැටි වැටි මුලින් මුලින් කරන සත්‍යම තමයි පස්සේ පස්සේ කෙලින් නැගිටලා යන සත්‍යට උදව් කරන්නේ. තවත් එක කාරණාවක් එතන සඳහන් කරලා තියෙනවා චිර සංඥා පදට්ඨාන කියලා. ස්ථිර සංඥාවක් ඇති කෙරුවොත් ඒ සත්‍යට උදව් කරනවා. ළන්නේ චිර සංඥාව ඇති කරන් තමයි අපි අර මෙනෙහි කිරීම ආස්වාසලාදී ආස්වාස ප්‍රසවාසලාදී ප්‍රසවාස කියලා මෙනෙහි කරන් කරන්නේ ආස්වාසි කියලා මෙනෙහි කරනකොට ප්‍රස්වාසය කරනවාද ප්‍රස්වාසය කියලා මෙනෙහි කරනකොට ආස්වාසය කරන තරම් හිත අන්ධබන්දද කියලා හුදුවට අහුවේ සක්මන් කරනකොට මේ වම මේ දකුණ කියලා මෙනෙහි කරන්න පුරුදු කරොත් හිත පිටිජී වෙලාවට අපි දකුණ කියලා මෙනෙහි කරන වම තියෙනවා වම කියලා මෙනෙහි කරන දකුණ තියෙනවා එතකොට සංඥාවෙන් අපිට සංඥාවක් කරනවා මේ මොකද්ද පටලවිලා එතකොට වෙලා තියෙන හිත පිට ගිහිල්ලා හරියට සංඥාව ඇතුව මෙනෙහි කරමින් යනවනම් ඒ පිට යනවත් එක්කම අපිට නැවත අනුගණ වැරදි කියලා පෙන්වනවා කියනවා. ඉතින් මේකෙදී උඟව දෙනෙක් ඒ විශේෂයෙන්ම දක්ෂතා තියෙන ඇත්තෝ හිතනවා මේ සතිය වගේ දෙයක් නැත්නම් අපි කියනවා සතිපට්ඨාන තමයි ලෝකේ තියෙන වටිනාම ධර්ම කියලා දැනගත්තත් මේක වැරදි වලින් තොරව එහෙම නැත්නම් උරගා බැලීමකින් තොරව එකවර කරන්නේ. මතක තියාගන්න කිසිම කිසි කෙනෙක් මේ ලෝකේ ඒක එකසර කරලා නැහැ. අනිත් එක තමයි කරන්න පටන් ගන්නකොට හරියම මන් උත්සාහය කරන සුළුයි. තාමත්ම හිත පසුබහන සුළුයි. ඒක මොකද අපි දන්න කිසිම දක්ෂකමක් මේකට උදව් කරන්නේ. අන්තිම නියතමානීත්වය. අන්තිම ආධුනිකයෙක් වෙන්න ඕන. පුංචි දරුවෙක් වගේ වෙන්න ඕන. ඒක පිළිබඳව දර්ශනයක් වශයෙන් කියනවා. අපි ඉපදිච්ච ඕනම දරුවෙක් තමයි හැදෙන පරිසරයේ තියෙන මව් භාෂාව කිසිම ප්‍රයත්නකින් තොරව ඉගෙන ගන්න. ඕනම කෙනෙකුට කොයි වයසේදී හරි දෙවෙනි භාෂාව උගන්වන්න ගියාම හරියට. ඒ මොකද අර යටත් වෙන්න කැමති නැතිලක් කියලා. දෙවෙනි භාෂාව උනත් පොඩි දරුවන්ට ලේසි. වයසට ගියාම අමාරුයි. වයසට ගිය කෙනෙක් උනා දෙවෙනි භාෂාව ඉගෙන ගන්න ඕන නම් වැරදුනාට කමක් නැහැ. ඒ කට්ටියගේ ඉන්න පරිසරය එකක්තියට ගෞරව කරගෙන ගියොත් බොහොම ඉක්මනට අල්ලනවා. අන්නේ වගේ තමයි මේ සත්‍ය බොහොම කිරීම හැම වෙලාවෙම දෙවෙනි භාෂාව ඉගෙන ගන්නවා. බොහෝම නියතමානීව කටයුතු කරා. කරගෙන කරගෙන යනකොට යොදන යොදන ප්‍රයත්නට සාපේක්ෂව ටික ටික ටික ටික මේ සතිය ඉන්න පටන් ගන්නවා. හැබැයි මේ එකම එක කාරණාව මේ සතිය පිහිටවනකොට අර වල් කුළුණී හරකෙක්ගේ තියෙන කුඩු ගැතිය වගේ කරන්න බැරි කම විතරක් නෙවෙයි. දෙකකුත් තියෙනවා. ඒ මොකද්ද? මේ ආස්වාසේ ආස්වාස වශයෙන් හඳුනනකොට ප්‍රස්වාසේ ප්‍රස්වාසයේ වශයෙන් හඳුනනකොට වේදනාව වේදනාව වශයෙන් හඳුනනකොට චිත්ත ධර්ම චිත්ත ධර්ම වශයෙන් හඳුනනකොට Taman තුල තියෙන හුඟක් හොඳ ගති විතරක් නෙවෙයි හුඟක් තියෙන අකුසල බව වැටහෙන එක ගර්ලෙනි කුසන්නේ. ගර්ලෙනි කිතානින්ග ප්ලැටිනම් වලින් හදලා තියෙනවා රත්තරන් වලින් හදලා තියෙනවා සුදු අඳු වලින් හදලා තියෙනවා කියලා හිතන තමයි වැඩ කරන්නේ. අමුතර කිඳා බහැලා බලනකොට පේන්න තියෙන්නේ මේක අසුචි පුරෝපු පිටින් පින්තාරු කරපු අසුක්කලයක් වගේ. මේක ඇතුලේ තියෙන තාක් තියෙන කෙලෙස්. ඇතුලේ තියෙන හරියක් තියෙන්නේ මේ දිචිසක් මහ මේ අසුචිම කියලා හදවතෙන් සඳහන් කරනවා පිළිකුල් දඬවන දේවල්. ඔක පේනකොටත් හොඟ දෙනෙක් කැමති නැහැ. විශේෂයෙන්ම කාරුණ්‍යයට කැමති ජීවිතේ ප්‍රථම වයසින් නැත්තු ඒක දකින්නට කැමති. මොකද ඒක වසාගෙන ඉන්න ගත කරන ජීවිතයේ සත්‍ය දැකීමට කැමති නැහැ. ඒ නිසා සත්‍ය ගැන මේ කියන විදිහට ලක්ෂණවල ප්‍රතිපත්තාන පදර්ථාන දැනගන්න ඕනේ. නමුත් සතියෙන් පෙන්වන්නේ Tamange ප්‍රകൃතිය බවත් ඒ ප්‍රകൃතිය කවදාකවත් අපි හිතායින තරම් ප්‍රසන්න නැති බවත්. දැනගන්න නම් ඒ ඇති ඇති දැකීම අකුසලයක් නෙවෙයි වැරද්දක් නෙවෙයි ඒක දැකලා ඉවසන්න පුළුවන් ගැතියක් තියෙනවා මම දන්නේ මේ මම මේ කියන්න කාරණා ඉතර ප්‍රකට ප්‍රසිද්ධද කියලා මේක මානසිකව අපි ඇත්ත දකින්නකොට පස්ස ගන්න ගැතියක් තියෙනවා. එහෙම නැත්නම් අපි හැමදාම කැමති අපි පිළිබඳව තාම උසස් මට්ටමේ ඉහළ මට්ටමින් කතා කරන තැන් වල වැජපෙන්න. නැත්නම් අපි අපි ගැන ඒ ඒ විදිහට උසස්කම් කතා කරන්න අපේ මනාපයක් තියෙනවා. ඔය සත්‍ය හැමදාම ඊට වැඩිය වෙනස් තැනක තියෙනවා. අන්නේ සත්‍යයේ ප්‍රകൃතිය දකින්න සත්‍ය වඩන එකට ලෑස්ති වෙන්න. ඇති හැටි දකින්න. මේක පිළිබඳව සර්වඥාන්සේ කරන ලද දේශනාවක මේක බොහොම ලස්සනට ලියවිලා තියෙනවා ඒක එච්චරම ප්‍රසිද්ධ නෑ. ඒක තියෙන්නේ ඉතිඋත්තක පාළියේ සර්වඥාන්සේගේ ඒක දේශනා සූත්‍රය කියලා සඳහන් කරලා තියෙන එක තියෙනවා තථාගතේන භික්ඛවේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස දේශනා පරියාය ද්වේ දේශනා පරියායන බවන්ති. මහණෙනි මේ තථාගත සම්්‍යක් සම්බුදුරජාණන් වහන්සේගේ උගන්වීම නැත්නම් දේශනාව දෙආකාරයි දෙතවරයි. ඛතමේ ජුයි. පාපම් පාපතෝ පස්සත අයම් පඨම දේශනා පාපම් පාපතෝ දිස්වා තත් නිබ්බින්දත විරජ්‍යත විමුක්ඡත අයම් ဒ ුතිය ධම්ම දේශනා කියලා කියනවා. පළවෙනියම සරුවචනාංශය උගන්වන්නේ පාපය පාපයේ වශයෙන් දකුව. ඒක තමයි සාහිත්‍ය පළවෙනිම දේශනාව. පාපං පාපතෝ දිස්වා පාපේ පාප වශයෙන් දැක තත් නිබ්බින්දත විරජ්‍යත විමුක්තත එහෙන් මිදෙන්න ඒ ආශා නොකරනද විමුක්තිය ලබට කියන එක තමයි දෙවෙනි කොටස. ඉතින් අපි අර බුද්ධාගමේ තියෙන අර පළවෙනිම දුක්ඛ සත්‍ය ඒ නැත්නම් අපේ තියෙන පාපේ පාපේ වශයෙන් දැකීමට අකමැත්තක් හැම කෙනාම පෞද්ගලිකව රකිනවා. මේක ආගම විසින් ඇති කරපු දෝෂයක් කියලා මම කියනවා. ධර්මයේ ඉතිරියට ගත්තනම් බුදුහාමුදුරුවෝ අපිට මේ ධර්මයේ දීලා තියෙන කණ්ණාඩියක් අතර දෙනවා. මේ කණ්ණාඩියෙන් පෙන්වන්නේ තමන්ගේ ප්‍රകൃතිය. නමුත් සංස්කෘතියෙන් අපිට කියලා දෙන්න තියෙන ප්‍රകൃතිය ගැත වුණාට ලස්සන වෙන්න හදපන්. ලස්සන විදිහට මම ආපාපන් ලස්සන විදිහට කතා කරපන් ලස්සනට මේ මොලේ ලතුලපන් ලස්සනට ගිහිලා ලස්සන මිනිස්සුත් එක්ක හිටපන් කියලා. අපි කොච්චර ලතු ඉලුවත් ඒක අසුචි කලයක පිටින් පිටාරු කරනවා වගේ මේක කියන හරියක් කියන්නේ දුකඳ රසන පිළිකුල් දනවන නාම රූප කොටස. ඒක දකිනකොට සතියේ පළවෙනිම පිවිසුමේ මේක පිළිබඳව දැකීමේදී ඒ පාපය පාපේ වශයෙන් එහෙම නැත්නම් මේක ඇති ඒ නරක ගතිය නරක වශයෙන් දැකන ඒකට මූල දෙනවා කියලා කියන්නේ සෑහෙන සිල්වන්තයෙකුට සෑහෙන මානසික සෞඛ්‍යයක් ඇති වෙනකොට පමණයි කළ හැකියි. විශේෂයෙන්ම අද තියෙන සමාජයේ මේ පෙන්නන මවාපෑම මේ පෙන්නන අන්ධහැරි මේ පෙන්නන මේ සෝබනේ අපි සම්පූර්ණ අපේ ප්‍රകൃතිය මංගලදායි අපි හැම වෙලාවෙම නැතිුණ පෙන්වන්න උත්සාහ කරනවා ඇති වැරදි සංවර්ධ උත්සාහ කරනවා මේකට කියනවා ෂට මායා ගුණී කියලා ෂටගතිය කියලා කියන්නේ නැති ගුණ පෙන්වන්න මායාව කියලා කියන්නේ ඇති නගුණ වහන්න හදන මේ සතියම පට ඇරලා ඇති හැටි පෙන්නකොට ඒක ඒ හැටියට දැකලා කලබල නොවී ඉන්නවා කියලා කියන්නේ සත්‍ය විශේෂ ලක්ෂණ. ඒ නිසා භාවනා කරන කෙනාට මේක අදුවානි සූත්‍රමේ වශයෙන් පොතේ දැනුම් වශයෙන්වත් දැනගන්න මේක ප්‍රධාන පෞරුෂත්වයක් අවශ්‍යයි. තමන්ගේ ඇති හැටිය දැකලා ඒකට ඒකෙන් පැනදුවන් නැතුව ඒකට මුණ දෙන එක. පාපකාපතෝ පස්සත පාපේ පාපේ වශයෙන්ම දකින්නේ කියලා. අපි අටසිල් දසසිල් ආදී සිල් සමාදන් වෙලා කොච්චර ගත කරත් අපේ හිත ඇතුලේ කොච්චර දෝ කාමරාගය තියෙනවා. කොච්චර දෝ පටිඝය තියෙනවා. කොච්චර දෝ තීන මිද්දේ තියෙනවා. කොච්චර දෝ හිත දෙගිඩියා ගතිය තියෙනවා. එහෙම නැත්නම් හිත විසිරෙන ගතිය තියෙනවා. ඉතින් ඒ වෙනකොට අපි කවදාකවත් එක නොපෙන්නා සිටීමකට ගත කරන එක තමයි අපි හිතන සංස්කෘතිය කියන්නේ. සભ્યත්වයේ කියලා. ඒක ඉතින් තමයි ඒක සාමාන්‍ය ජීවිතයේ සාමාන්‍ය සමාජයේ හිියට එහෙම කළාට භාවනා ජීවිතයේදී සතිය පිහිටුවාට පස්සේ සීලක පිළිපියාට පස්සේ විශේෂයෙන්ම හිත සමාධිගත වෙනකොටම කදාකත් නැති විදිහට අර කාම රාගය පිළිබඳව කාම හිතිවිලි පිළිබඳව පේන්න පටන් ගන්නවා. ඒ වගේම Taman තුල තියෙන ද්වේෂය ද්වේෂයේ වශයෙන් පේන්න පටන් ගන්නවා. ඒකම හිතගෙන බුදිය නැ නේද වදක් කියනවා. සක්මන් කරනකොට පවයි. ඒ වගේම හිත දෙගිඩියා ගතිය මී වැද්දෙක් මී පොදියක් කරනකොට මී මැසි පොදිය විසලා ඊට වටේ කරකිනා වගේ හිත සම්පූර්ණම විසිලා හිතවිලි මුදාහතන ගතිය තියෙනවා. දෙගිඩියා හිත පහරනවා මේකත් හරි ක්‍රමයේද මෙහෙම කරලත් නිවන් දකින්න පුළුවන් කියලා මේ නිද්දගෙන ඉඳලා හරියයිද කියලා තමන්ගේ වැඩේ සැක උපදවන ගතිය. ඉතින් මේක ආවට පස්සේ උගෝදෙනෙක් හිතන්නේ මේ භාවනා ක්‍රමේ වැරදිලා මම පටන් ගත්ත ගුරුවරයා හොඳ නැහැ. එහෙම නැත්නම් මොකක් හරි මට ඒ නරක අපල කාලයක් ඇවිල්ලා තියෙන කියලා අර පේන සත්‍යය දැක ගන්න බෑ. අනිත් එක දැකගත්තත් ක්‍රවදාහයෙන් කියන්න පුළුවන් මේක මේ විදිහට ගුරුවරයෙක්ට කියන්න හිත දෙන්න. මම භාවනා කරනකොට මට වෙන්නේ මෙන්න මේ සංගතියයි කියලා වෙන දේ කියන්න හිත දෙන්න හිතන එක පෞද්ගලිකයක්. ඒව නොකිය යුතු දේවල් එකකින් කරන්න බෑ. අපිට ඕන කරන්නේ භාවනාවට ගියාම අපිට අහසෙන් යන්න පුළුවන්කම හම්බ වෙනවා. දිබ්බ චක්කු ඥානය හම්බ වෙනවා. පැස්සෙහි දෙනවා නම් එහෙම නැත්නම් දිබ්බ සෝත ඥානය හම්බ වෙනවා නම් අන්න කැමැති භාවනාවට යනවා. සංගය ගියාම මොකද වෙන්නේ? කටේ තිබුණ හරිවන්නම් පල්ලෙන් බයින්ද පටන් ගන්නවා. ඉතින් ඒකට උඹ දෙනේ කුරුවලට බයිනවා. භාවනා ක්‍රමවලට බයිනවා. භාවනා මධ්‍යස්ථානට බයිනවා. භාවනා කරුවන් පිස්සු හැදෙනවා කියලා කියනවා භාවනා කරනකොට පිස්සෝ කියලා කියනවා මේ තේරම අහේතුකෝ පහළ වෙන දේවල් නේ ඇත්තම කියනවා නම් භාවනා ප්‍රථම ප්‍රතිඵලය තමයි යෝග එපා මං ඉස්සල්ලා මේ නිල්ලම ගියාට පස්සේ අනේ මම නම් එක මේ මට වෙච්ච එකක් කියනවා නෙමෙයි වෙච්ච සිද්ධියක් මම කියන්නේ උගව දෙනෙක් හිටිය පිටරටයි ලංකාවේ එක්කෙනෙක් දෙනෙක් හිටිනවා අපි මේ වගේ වෙලාවට ඒක උඹම කරුවලයි ඉතින් ලංකාවටමත් පත් වෙන්නේ නැහැ කෝප් එකක් බිඳි වටේ ඉඳගෙන ඉතින් අපි සාකච්ඡා කරනවා. අපි අතම ක්‍රමික වහන බාන සතිය සීලක පිළිලා කරනවා නෙවෙයි. පුළු පුළුවන් විදිහට භාවනා කරලා අපි එක එකන සාකච්ඡා කරනවා. මේ ප්‍රේසර කොටින් මාත ඉන්නවා මූලිකත්වය ගන්න කවදාකවත් මූලිකත්වය ගන්න වැත්තකට වෙලා පතෝල කරලා තිබ්බව ඒ ඉන්නවා ඒවා. ඉන්නකොටදී ඔන්න එක්කෙනෙක් ඇවිල්ලා කියනවා භාවනා කරනකොට මම හිතානවා මෙහෙමයි දැන් දවස් තුනක් වෙනවා මොනම තාලිකක් නැති විදිහට මට වේදනාව එනවා මන්නම් හෙටම යනවා. පොඩි තව කෙනෙක් කියනවා මම ගෙදර ඉඳන් මට භාවනා හරියනවා මෙහි ආවට පස්සේ මොන විදිහකට හරියන්නේ නැහැ හිතවිලි වෙයි. තව කෙනෙක් කියනවා මොන විදිහකට කරන්න බෑ පල්ලෙහා දෙන කුසියෙදි දීලා දෙන ඉතකම පොල් දිදිනවා. ඒක ගන්න දර බලනවා. ඉතින් මට භාවනා කරන්න බෑ සද්ද වෙයි. ඉතින් එක එක එක එක එක එක ප්‍රශ්න යකටා කරනවා. ඉතින් කොටින් වාට ඔය පැත්තකට ලහගෙන ඉඳලා ඉතින් එක එක කරා කියන්නේ යා තීන්දුවද. මේ භාවනාවත් ගත්තා නම් ඕන කාරණා සිද්ධ වෙන්නේ නැහැ කියලා. ඉතින් අහන්නේ කොටින් මන්ට කියනවා දැන් හිතේ ඉන්නකොට ඔය දාන් අදිනකොට පොත් බලනකොට එන කවදාකවත් හිත වෙනවයි කියලා ප්‍රශ්නයක් නැහැ. කොච්චර දුර ඇවිල්ලා යනවත්තදී දන්නේ ඒ වගේම මොනතරම් සද්ද වුණත් ඒක දෙයක් දන්නේ නැහැ. මොකද හිත මත් වෙලයි කියන්නේ. හිත අර ගත්තා මොනේ මත් වෙලා. ඒ මත් වෙන්න දෙන්නේ නැතුව හිත අවදි කරපු ගමන් කවදාකවත් නැති විදිහට මේ හිතවිලි පේන්න පටන් ගන්නවා. ඒ වගේම නැද්ද ඇහෙන්න පටන් ගන්නවා. වේදන ඇහෙන්න පටන් ගන්නවා. මේ මොකද මේ හිතේ ප්‍රසන්න භාවය වැඩි වෙනවා. ප්‍රණීත භාවය වැඩි වෙලා අවදි භාවය වැඩි වෙච්ච මේක තමයි භාවනාවේ පළවෙනිම ප්‍රතිඵලය කියලා කියන්නේ. දුරහැරලා බලනකොට ඇතුලේ තියෙන දේවල් තමයි මේ පේන්නේ. මෙතෙක් කල් අපි කිව්වේ මොකද්ද? ඒව වසංගලා වෙන හරි මොන හරි දෙයකින් මත් කරගෙන ජීවත් වෙනවා. භාවනා කරන්න ගිය ගමන් අපේ ආන්නේ පේන දේ භාවනාවේ ප්‍රතිඵලයක් වශයෙන් කල්පනා කරන්න පුළුවන් කෙනෙක් මගේ ජීවිතේ මම දැන් අවුරුදු 30ක් විතර ගත කරලා තියෙන මේ කවදාකවත් මම දැක්කා. හැම වෙලාවෙම කියන්නේ භාවනාව බොහොම මන්දෝත්සාහය කරවන ආරම්භයේ බොහොම පැංගිරි විහිවෙන වැඩ පිළිවෙලක් තියෙන්නේ. මේකට කිටි ක්‍රමයක් නැද්ද? ඒ පැංගිරි පන්නලා මීඩියාවට යන්න පුළුවන් ක්‍රම තමයි හොයන්නේ. ඉක්මන් ක්‍රම හොයනවා. නමුත් මේ තමයි භාවනාවේදී හොඳ ප්‍රසන්න සෞඛ්‍ය සම්පන්න ආරම්භයක්. මේ පාපේ පාපේ වශයෙන් දැකලා ඒකෙනින් කලබල වෙන්න නැතුව නතර වුණොත් පමණක් කලබල නොවුනොත් පමණක් ප්‍රතික්‍රියා නොකළොත් පමණක් මේ කරදර මම මාගේ කියලා බාර නොකරත් පමණක් විවේකී උත්තර හොයන්න පුළුවන්. එන්නකොටම ප්‍රතික්‍රියා කරන එක තමයි මේ නුපුහුණු මනසක පුහුදු මනසක හැටි. මේ චෛතක මොන කල්යාණ මිත්‍ර මණ්ඩලයක් ඕන. ඒ වගේම Tamanට ඇති වෙන මේ தত্ত্বය දක්ෂ ගුරුවරයෙකුට ඇති හැටි වාර්තා කිරීමේ ශක්තියක් ඕන. ඉතාම වැදගත් දෙය තමයි ගුරුවරට යමක්මක් තේරෙන මේක කියලා දෙන්න පුළුවන් ගුරුවරෙක් වෙන්නත් ඕන. අනේ එතකොට තේරෙනවා අපි ගඟ දිගේ ඉහළට යනවා වාගේ සර්වඥාචි කියන විදිහට මේ මම කියන්නේ කවුද? කෙලස් කියන්නේ මොනවද? හිත කියන්නේ මොකද්ද? සතිය කියන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න. ඒක නිසා මේ සතිය වඩනකොට අනේ කිසිම විශේෂක නැති අමුතු පැත්තක් තියෙනවා. මෙන්න මේ නිසා අපිට ශ්‍රද්ධාව අවශ්‍යයි. මේ නිසා අපිට වීර්යයක් අවශ්‍යයි. නිසා ශ්‍රද්ධා වීර්ය දෙක ඇති කෙනාට තමයි මේ සතිය අර පොඩිදරියක් වැටුණට නැතර නෙවෙයි දිගින් දිගටම කටයුතු කරලා කොරමාරි ඉතර ගන්නවා වගේ ඉස්සරහට යන්න පුළුවන්. මේ සම්මාදී මේ ආර්ය අෂ්ටාංග මාර්ගේ පෙළ ගන්නකොට සම්මා වායාමයේ පස්සේ තමයි සම්මා සතිය තියෙන්නේ. අත්නාරින ව්‍යායාමයක් ඇති කෙනාට පමණයි සතියේ මේ අංග ලක්ෂණ දැනගන්න පුළුවන්. ඒක නිසා සතියේ ඉස්සල්ලාම අපි ඉගෙන ගන්න මේ සියලු බාධාවන්ට තොර මුද නිසද්ද ජනක් මේ අපේ භාවනා මධ්‍යස්ථානට ඇවිල්ලා ඒක වහලා ශබ්ද නැති විදිහට ඉඳගෙන ගන්ධ රස බලන්නේ නැතුව එකම මධ්‍යස්ථානකට හිත කියලා තමයි. ඒකෙන් අපි යන්තමට මේක හඳුන්වා දීලා ඊට පස්සේ සක්මන් කරනකොට ඇස් දෙක ඇරලා කුරුළු සද්දක් තියෙද්දී චේතනාපූර්වක උපාය ඔසෝමින් තබමින් උත්සාහ කරනවා බැරිව අර නිසිනින්දේ හීන් සීරුවේ ඇති කරගත් ආනාපානීය සතිය වම දකුණු දෙකට දාලා බලන්න. ඒ හරි අමාරු. හැබැයි ඉතින් වාසියක් තියෙන වේදනාවේ ප්‍රශ්නේ නෙමෙයි. ඉඳගෙන ඉන්නකොට තියෙන වේදනාවක් නෑ. ඉතින් මෙහෙම ඉඳලා යම් වෙලාවක අපිට වමෙන් දකුණට දකුණෙන් වමට අර පොඩි දරුවෙක් අතයි අතයි කියනවා වගේ සත්‍ය පාත්ත ගන්න පුළුවන් වුණොත් මේක ලොකු හයියක් වෙනවා ජීවිතේ. ලොකු ධෛර්යයක් වෙනවා. හරියන්ක විතරක් නෙවෙයි සක්මනේ ඉක්මනට කරන්න පුළුවන්. විශේෂයෙන් මේක මේ භාවනාව පිළිබඳව යෙදෙන්න අමාරු පුංචි දරුවන්ට භාවනාව ගන්නකොට කවදාකවත් නරකයි යන්න පරියන්කට යොදා. ඒක අමාරුයි. නැත්තම් පුළුවන් සක්මනේ. එහෙනම් හුඟක් වයසකට යන ඉඳගෙන ඉන්න අමාරු නම් එයාට පුළුවන් සක්ම කරන්න. ඒකෙන් බරපතල ලෙඩක් හැදිලා ඉඳලා අපි නැවත සුවයෙන් ඉන වෙලාවේ පරියන්ඛයම සක්මණේ පටන් ගන්නවා. හැබැයි ඉතින් වෙලා තියෙන්නේ මෙහෙමයි. ඒ වෙනකොට ඒ සක්මණේදී හරි ගමන පරියන්ඛ කරන සත්‍ය පිළිවෙන්න පොඩි දැනුමක් තියෙනවා නම් සක්මණ ප්‍රයෝජන අතර පාවිච්චි කරන්න පුළුවන්. ඒ සක්මණේ මේ විදිහට අර පරියන්ඛයට යන බැරි අයට විකල්පයක් සපේනවට අමතරව සක්මණේදී සාමාන්‍යයෙන් ඇස් අරගෙන සාමාන්‍ය ශබ්ද තියෙන තැනක අර ගොරෝසු අරමුණක් මම කියනකොට දකුණ කියන කොහොමද කියලා ගන්න අරමුණක් පුරුදු කරපු කෙනාට එදිනදා ජීවිතයේ අතර මෙතන යනකොට මේ යනකොට පතුල් වල දැනෙන දැනීම දැනගන්නවා වගේ අපි යමක් කරනකොට අතුල් වලට දැනෙන දැනීමත් ස්පර්ශයත් දැනගන්නකොට අර සක්මණේගත සතිය එදිනදා වැඩවලට පවා යොදා ගන්න පුළුවන් ශක්තියක් එනවා. ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් ගිහිල්ලා එදිනදා ජීවිතයේ සරල වැඩවල දිගනගෙන සාමාන්‍ය සංකීර්ණ වැඩවලට ගියාට පස්සේ ඒක පුදුමයක් නෙවෙයි යම් කිසි කෙනෙක් අහනවා නම් කොතනදීද සතිය පිටවන්න බැරි කියලා. අන්තිමට එන වෙලාවක් කිසිම දෙයක් නැහැ ජීවිතයේ සතිය පිටවන්න බෑ කියලා. ඒකයි සරුවචන් වහන්සේ සතිපට්ඨාන සූත්‍රයේ ගතේ තිතේ නිසින්නේ සුක්ති ජාගරිතේ තුන්හි භාවේ සම්පජානකාරී හෝති යනකොට එනකොට කනකොට බොනකොට අතනවනකොට අර්ථි ගායනකොට දොරාරිනකොට දොර වහනකොට ඇඳුම් අදිනකොට මේ සෑම තැනකදී කතා කරනකොට නිස්සද්ද වෙනකොට සතිය පිටවන්නේ කියලා. මේ සම්පජාන්නේ යොදාන්නේ කියලා. උච්චාර භාෂාවකම් මේ සම්පජානකාරී. වැස්කීර කියලා මල පහ කරන මුත්‍රා කරනකොට පවා ඒ කරන දෙයට එළඹ සිටලා කරනවා නම් ඒ පින කරගන්න දඹදිවට යන්න ඕනේ නැහැ. ගෙදර ඉඳගෙනම ගඳ කිලියට යන වැඩේ වැසි කිලියෙන් කරගතයි. ඉතින් එහෙම නැති ඇත්තෝ හරියට මහන්සිලා මාස ගණන් හම්බ කරගෙන දඹදිවය. ඊළඟ එකෙන් ඊළඟ පින් කරගෙන ඉන්න කියලා. නමුත් එක චිත්තක්ෂණයක සතිය වඩනකොට ඇති වෙන පින ඒ මුළු ජීවිතේ පුරාම කරන සියලු පින් වලට වැඩිලයි. මේක පින කියන ශේෂ මාතෘකාව කතා කරන්නේ. මොකද මේක සත්‍ය ඇති ඇති පෙන්වීම සඳහා භාවනාවේ පැත්තට උදව් කරන්නේ. අනිමුත් කුසල් භවභෝග සම්පත් සඳහා උදව් කරනවා. ඒක නිසා දානවා. මේ දාන කුසලයට වැඩිය සීල කුසලේ වටිනවා. සීල කුසලයට වැඩිය භාවනා කුසලේ වටිනවා. ඒ භාවනා කුසලයේ මේ සතිය තමයි සීල දේම ආරම්භ කරන්න හදන පටන් අර ගන්න කුසලයේ කියලා. ඒ යම් කිසි කෙනෙක් මේ සීලේ සතිය පිළිබඳව ඉගෙනගෙන පුහුණුනාට පස්සේ මේ මිනිස්සයා උත්සාහ කරાવી දැනගන්න කොහෙද සතිය පිටවන්න බැරි කියලා. ආධුනිකයට අර වගේ <clears throat> ඒකටම සුදුසු පරිසරයක් ඕන එක ඇත්ත. පොඩි දරුවෙකුට උගන්වන්න පන්ති කාමරයකට දාන්න. නමුත් ඒක ලොකු වුණාට පස්සේ ආශේෂ්ඨ වැඩ පිළිවෙල ව්‍යාපෘති වැඩවල යොදලා කොතනින්ද ඉගෙන ගන්න ඉගෙන ගන්න. අන්න ඒ වගේ සත්‍ය ආරම්භයේදී මේ භාවනා මධ්‍යස්ථාන අවශ්‍ය වුණාට හොඳට සත්‍යයේ ලක්කන රසපච්චවතාන පදඨාන වශයෙන් තේරුම් ගත්තට පස්සේ ඕන තැනකට ගියාම පත් වෙන ගින්නක් දකින්නකොට, හමන හුලඟක් දකින්නකොට, ගලන වතුරක් දකින්නකොට, පොළවේ තර ගතිය දකින්නකොට කෙලෝ තරහ ගිල්ලා ඉන්නවා දකින්නකොට තමන්න තරහ යනකොට කේන්ති බයිනකොට දැන අහනකොට සෑම තැනම ධර්මතාවය තියෙනවා ඒකට අර එලඹසිටි සිහිය තමයි අවශ්‍ය මේක බොහොම ලේසියට වෙන පැත්තකින් පෙන්වන්න පුළුවන් සර්වඥාන්සේ සඳහන් කරනවා මේ රාහුල පුංචි කුමාරයින්ට නැත්නම් රාහුල ස්වාමීන් වහන්සේට රාහුලය මේ ජීවත් වෙන තාක්කල් අපි කරන හුස්මට සතිය පිහිටුවලා සෑම හුස්මකම කලබල වෙච්චාම කොහොමද හුස්ම සතිය පිළිගන්නේ? සාන්ත වෙලා ඉන්නකොට කොහොමද සතිය? හුස්මේ සතිය. ඉතින් යනකොට හුස්මේ සතිය කොහොමද? එනකොට හුස්මේ සතිය කොහොමද? ගොරෝසු වෙලාට කොහොමද? සියුම් වෙලාට කොහොමද? ප්‍රිය වෙලාට කොහොමද? අප්‍රිය වෙලාට කොහොමද ආදි වශයෙන් මේ හුස්මෙහි විවිධ මුණක් හැඩතල ඔක්කොම සත්‍යයට යම් කෙනෙක් යට කරගත්තා නම් අපි කියන විදිහට ආනාපාන සතියට දක්ෂකමක් පුරුදු වුණා නම් ਸਰවඥයන් සඳහන් කරලා තියෙනවා මේ විදිහට වඩන ලද සතිය ඇති කෙනාට මරණ චිත්තක්ෂණයේ අන්තිමට යන හුස්මත් සතියෙන් තමයි යන්නේ. ධර්මක පස්සාසපි ඥානකෝ නිකුද්ධං කියලා කියනවා. ඒතකොට මේ මනසට මරණයක් වෙන්නේ පොඩි මාරුවක් විතරයි සිද්ධ එහෙම නැත්නම් මරණය කියලා කියන්නේ අපිට විශාල කලබලයක්. මහ විශාල ඇදැග්ගයක්, මහා ව්‍යසනයක්. එතකොට මරණයේදී මේ අපි හම්බ කරපු සෑම සියලු දෙයක්ම අප්‍රිය කෙනෙකුට බාර දෙල මැරෙන්න. අකමැති කෙනෙකුට දායාද කළ මැරෙන්න. ඒක තමයි මුළු ජීවිතේ මෙතෙක් කලුනේ කිසිම කෙනෙක් සතුටින් මැරෙලා. ඒකේ හොඳටම දහති කළ කියන්න පුළුවන්. ඉතින් ඒ වෙලාවේදී අපි කලකොල වෙනවයි කියලා කියන්නේ අපි මෙතෙක් කරපු සේරම කිසිම තඹ දොයිතු කොටනකම නැත්තර කරපත් නමුත් මැරෙන්න ඉස්සෙල්ලා සාමාන්‍ය හොඳට හයි හතේ තියෙන තරුණ බද්දර යවවල වයසදීම හැම පාට පිට වෙන ඇතුළේම හුස්මක් පිළිබඳව ශක්ති ප්‍රමාණය සතිය පිටව ගත්තා නම් අපිට මේ මරණ චිත්තක්ෂණේ භෝග වේදා ඉන් මෙපිට සිට වෙන වයසට යන ලෙඩවීම වගේ දේවල් වලදී ඒ දේවල් වලදී සතිය පිටව ගන්න පුළුවන් ශක්තියක් එනවා. ඒක කවදාකවත් දෙන්න කවුරුත් අදහන්නේ නැහැ. උගදෙනෙක් හිටන සතිය පිටවන්නේ භාවනා මධ්‍යස්ථානයකට යනකොට හොඳ දක්ෂ ගුරුවරයෙක් ඕනේ මේ මේ මේ දේවල් කියන්න ඕනේ කියලා ඒකට අර අවශ්‍ය කරන විශාල පරිසරය පිළිබඳව ලොකු ගෞරව සම්ප්‍රයුක්ත වෙන්න ඇති චිත්‍ර රූපයක් පමණයි. නමුත් මේ සතිය මුලදී මේ දේවල් එමෙ ඉල්ලුවාට දිගින් දිගට පුරුදු කරන පුරුදු කරන යනකොට ඕල් තැනකදී වඩන්න පුළුවන් ගැටියක් තියෙනවා. ඒකට නිදර්ශන වශයෙන් හම්බ වෙනවා අපි ඔය ජීවකයා ජීවක වෛද්‍යවරයා දිසාපාපෝ කාචරේ ගාවට ගියාම ඒ වෛද්‍යවරයා ඉස්ලාමයේ ආචාර්යගෙන් ඉගෙන ගත්තේ ඒක පාවට්ට ගහ අරගන්නවා පාවට්ට පංචාංගය මෙන්න මෙහෙමයි මෙහෙමයි මෙහෙමයි ගුණ කියලා ඉගෙනා ඊට පස්සේ මේ අරුද ගහ අරගන්නවා අරුද ගහේ මොන පංචාංගය ඕම ඕම කරලා කරලා කරලා කරලා බෙහෙත් අවුරුදු තියෙන සේරම මෙයා එකින් එකින් එකින් එකින් එකින් එකින් මල මෙහෙමයි කොලේ මෙහෙමයි කොත්ත මෙහෙමයි ආදිවාසී ඉගෙන ගත්තා ඉගෙනගෙන ඉගෙන අන්තිමට ඒ ආචාර්යවරයා කොච්චර දුරට කියලා දුන්නාද කියලා කියනවනම් දැන් කාලේ වගේ ඔය PhD thesis එකල් කියන්නේ ඒ කාලේ ආවේ PhD එක දෙන තිබුණු dissertation එක තමයි ප්‍රොජෙක්ට් එක තමයි කැලියට ගිහලා බලන්නේ ඒගොල්ලෝ බෙහෙතට ගන්න නැති જાති කැලයක් තියෙනවා හොයාගෙන. ඉතින් දවස් 7ක් කැලේ ගිහලා හිස්සකින් ඇවිල්ලා තියෙනවා. එකම දෙයක්වත් නැතුව කැලේ බෙහෙතට ගන්න නැති. පටන් අරගන්නට යාර තිබුණ කොහොමද බෙහෙත්තලේ මොකද්ද බෙහෙත්ුනේ කියලා එක එක එක එක වෙන් කර කර හදාගන්න. නමුත් හදාarලා බලනකොට කැලේ තියෙන හරියක් තියෙන ඔක්කොම බෙහෙත්. හත් දවසක් ගියත් ඒ වගේ තමයි ආනාපාන සතිය. නැත්නම් මේ සතිය ඉස්සල්ලාම ඉගෙන ගන්නකොට මේ ආනාපානෙටම හිර කරලා ඒකේ පටන් ගන්න කොහොමද මැද කොහමද අග කොහමද ගුරුස්වානාපානෙ කොහමද සියුම් ආනාපානෙ කොහමද අතුලත කියනකොට කොහමද පිට තියෙනකොට කොහොමද ප්‍රිය වේලාවේ කොහොමද අප්‍රිය වේලාවේ කොහොමද ළඟ තියෙනකොට කොහොමද දුර තියෙනකොට කොහොමද අතීත ආකාරය මොකද්ද වර්තමාන ආකාරය මොකද්ද පච්ච මනාගත ආකාරය මොකද්ද හැම පැත්තම ඉගෙන ගන්න එක ඉගෙන ගන්න වෙනවා ගන්න පාන තියෙන්නේ කොළොස් පැත්තයි ඕකින් අක්වත් ඉගෙන ගත්ත තමයි ඊළඟ තෙම්බි නැගලිම දැම්මත් වේදනාවක් දැම්මත් කොයි එකේ දැම්මත් අර ෆෝමියුලා එකමයි ඒ මේ මේ chart එක තමයි ඒ තොරතුරු ටික fill කරාට පස්සේ ඒක ඉවරයි. අන්නේ විවර කරන ඉවර කරන ගියාට පස්සේ මේ ලෝකෙ කිසිම විශයක් නැහැ හිතට ගොදුරු වෙන සත්‍යයට අර කරන්න බෑ. එදාට තමයි යෝගාවචරයට මේ ලැබුවා වූ මනුස්ස ජීවිතේ ලැබුවා වූ ක්ෂණ සම්පත්තිය පුරෝජන ගත්තා කියලා ශක්තියක් ඇති කරගන්න පුළුවන්. ඒතකොට මේ මනුස්සයාට ඒ කොයි තැනක උනත් සතිය කරන්න පුළුවන් මනුස්සයට ඒ සතියේ ඒකාකාර පැවැත්ම මත ඇති වෙන සමාධිය එච්චර ඇතනේ. ඒක නිකන් අහයට තියෙන නිතරම. ඒ නහයට තියෙන ගාන කොහොක්වත් යන්න ඕන කමක් නැහැ. නිසා ඉස්සල්ලාම පුළුවන් පහසු තැනකින් කවචනසේ වෙන පිටර වායු පොට්ටබ දාපින් පටන් අරගත්තාම දිගට දිගට දිගට කරගෙන ගියාට පස්සේ අන්තිමට හැමදේම සතියට යට කරගත්තට පස්සේ ඒ මනුස්සයා හැම චිත්තක්ෂණයෙම ජීවත් වෙන මනුස්සයෙක් බවටපත් වෙනවා. දැන් උංග දෙනෙක් කරන්න වගේ අතීතේ සහ අනාගතේ හීනමවන්නන් නෙවෙයි. මොකද සතිය කියන්නේ වර්තමාන ජීවත් වීම. ඒ වගේම මෙතන ඉන්න ගමන් වෙන තරම් කල්පනා වීමක් නෙවෙයි. භාවනා කරන තමන් කීපී ඉස්සරහින් කට්ටිය වටපිටාය කටපිසේ හිත විසිරියාවක් නෙවෙයි. ඒ නිසා සත්‍යමත් පුද්ගලයා ජීවත් වෙනවා. අප්‍රමාදෝ අමතපදම් ප්‍රමාදෝ මච්චමෝ පදම්. මේ ශාක්‍යයේ තියෙන බොහොම සමාන වචනයක් තමයි ත්‍රිපිටකේ අප්‍රමාදී. අප්‍රමාදී පුද්ගලයා අමෘත පදේ ඉන්නේ. හැම චිත්තක්ෂණෙම ජීවත් වෙනවා. ප්‍රමාදෝ ඒ කියන්නේ හේත එළඹෙච්ච නැති හිත ඇති. අසත්‍යමත් ප්‍රමාදී පුද්ගලයා මච්චුනෝ පදම් මරණ පදේ තමයි මේ කටුකලේ හිත හරක් බඳින්න හරක් ගැට ගහලා ඉන්නවා. ඉතින් උන් දන්නේ මරන්න ඉන්න බව කිතුම තනකොල කකා වතුන් ඉන්නවා. නමුත් අනිවාර්යයෙන්ම හිත උදේ ඇවිල්ලා හැදගෙන යන්නේ වදකාගාරයට තමයි. ඒ වගේ අපි හැම චිත්තක්ෂණයක්ම මරණය කරා ගමන් කරනවා. අසතියෙන් ගත කරනවා. ප්‍රමාදයෙන් ගත කරනවා. අප්‍රමාදීව ගත කරනවා නම් මේ මරණය කරා ඇති වෙන යන හැම චිත්තක්ෂණයකම එළඹ සිට සිය ඇති කර ගන්නවා. අප්‍රමාදවම සමාදවමයි. අපමත්තානමීය. රාහුල කුංචු කුමාරට වචනසේ මතක් කරා වගේ මරණ චිත්තක්ෂණයේත් මේ එළඹ සිට සිය තියෙනවා නම් ඒක ඒ පුත්‍රයාට මේ අභාග්‍ය සම්බන්ධ මරණයක් නෙමෙයි හුදු මාරුවක් විතරයි. මැරුණත් මේ සෝවාන් සකදාගාමී ආදී මාර්ගඵලයට පත් වෙන්නේ මැරුණත් කවදාකවත් කකුල් දෙක උඩට තියලා ඔළුව වල්ලයට තියලා අපායට අදගෙන වැටෙයි කියලා බයක් එන්නේ. එන්න දෙයක් නැහැ මොකද හැම චිත්තක්ෂණෙම එළඹ සිටි ගතිය තියෙනවා. ඒ නිසා යේ පමත්තා යතාමතා දැන් පමාවක් ජීවත් වෙනවා නම් ඒ මනුස්සයා මේ රූකඩයක් වශයෙන් ජීවත් වුණත් බුදුහාමුදුරන් වෙන්නේ මලමිණියක් වගේ. ඒ නිසා බුදුහාමුදුරන් පෙන්නේ මේ පෘථග්ජන ලෝකයේ හීනෙන් දොඩවන විකාර ලෝකයක්. හරියටම අර මේ ඊගියතරින් ඉස්සලා දවසේ නාටිකාංගනාව ඇවිල්ලා නටපු කතාවක් අපේ සංග්‍රහ පොත්වල තියෙනවා. මේ කුමාරයාගේ හිත පිනවන්න නානා විභූෂණ පාගෙන නටන්න පටන් ගන්න. ඉතින් බලනකොට මේ විකාරය දැකලා පිටිපැත්තට යනවා. පිටිපැත්ත හැරුණාට පස්සේ ඉතින් කාට පෙන්නන්නද නැතිල. ඒගොල්ලෝ එහෙම වැටලයි සංගීත භාණ්ඩ උඩ කුණු කෙල වගුරුවමින් නිර්වස්ත්‍රව ඉඳ ගියා. ඉඳ ගියාට පස්සේ බලනකොට ඔන්න නාටකම දැක්කා. පෙන්වන්න ඕන හැටි දැන් පේනවා. අන්න ඒ දර්ශනය තමයි බුදුහාමුදුරනේ පෙන්නේ පු탁ඥයන් කරන මේ කුමන නැටුම් පිළි කවට සිනාදා. අසත්‍යයෙන් ගත කරන ප්‍රමාදයෙන් ගත කරන මේ ජීවිතයේදී අපි මේ කරන සේරම අnder නාටිකාංගනාවගේ උසුළු දර්ශනවලයි. බුදුජානක කියන්නේ කරුණාකල නැගිටපළා. ඒකයි බුද්ධ පණිවිඩේ ප්‍රබුද්ධ වෙයලා, බුදු වෙයලා, බුදු වෙන්න නම් ඒ ඒ චිත්තක්ෂණයට අවදි වෙන්න. අන්නේ චිත්තක්ෂණයට අවදි වීමේ බුද්ධඥානයට තියෙන එකම ආයුධ උපකරණ තමයි සත්‍යමත් භාවය. ඒ නිසා අපි මේ මෙච්චර නිදිමත වෙච්ච විකාර වෙච්ච මේ ජීවිතයේ නැත්නම් මේ සංසාරේ එක චිත්තක්ෂණයක සතුටුමත් වෙනවා කියලා කියන මොනතර වටනාදයක්ද කියලා බලන්න. මේ චිත්තක්ෂණය හිත කිඳා බහිනවා නම් ඒ චිත්තක්ෂණයේ සම්මෝසාවක් නැතුව මම දන්නවා මේ ආස්වාසයක් මේ කරන්නේ. ප්‍රස්වාසයක් නෙවෙයි, සබ්ජයක් නෙවෙයි, වේදනාවක් නෙවෙයි, හිතවිල්ලක් නෙවෙයි කියලා. ඒ වගේම මේ ආස්වාසය මෙහෙමයි මේක ප්‍රස්වාසය නෙවෙයි කියන බවට මට මෙන්න මේ ලකුණු තියෙනවා. මේන්න මේ මම දැනගත්තේ මෙහෙම මම කරලා දැනගත්තේ මේක ඉස්සර බණ අහපු හිඳයි. මෙහෙම වාඩි වෙලා උත්සාහ කරපු නිසායි. ඒ නිසා මම නැවතත් මේ විදිහට ඊගා චිත්තක්ෂණේ වැඩනට ආයෙත් කරන්න ඕනේ කියලා. නැවත නැවතත් නැවතත් සතිය වඩන්න ගන්න උත්සාහය විතර තමන් තමන් කෙරෙහි අනුකම්පා කරන වෙන කිසිම දෙයක් මේ ලෝකේ නැහැ. ඒකට කියනවා අත්කුසලී කියලා. ඒකට කියනවා ස්වార్థය කියලා. අපි හිතනවා අපිට ඒක කරන්න වෙලා නැහැ කියලා. දහස් පැය 24ම ගත්තත් එකම චිත්තක්ෂණයක්වත් අපිට සතිය පිටවන්නේ මොකද? ඒ නානාත්මකාර වැඩ. සර්වඥාන්සේ දන්නවා සර්වඥාන්සේ මොකම අවුරුදු 29ක් කරකන් ගිහිගේ ගත කළා. ගත කරනවා දැන් නමුත් උන්වහන්සේ මතක් කරන්නේ මේ තරම්ම ඒ තණ්හාමාන දුක්ති වලින් ගත කරන යුගයේ එක දවසකට පැය භාගයක් එහෙම දැන් පැයක් වෙන් කරලා මමත් එක්ක මම මට මම පිළිබඳව කරුණාවක් මෛත්‍රියක් වඩා ගන්න වෙලාවක් කියලා කරන්නේ ඉල්ලන එක මම හිතන්නේ සාධාරණයි. ඒක ආගමකුත් නෙවෙයි. ඒක ඇති වෙන මොකක්වත් නැහැ. මේ මානව දයාවෙන් උන්වහන්සේ කියන්නේ උන්වහන්සේ මේක දැකලා ඔයිටත් වැඩි සාරාංශක කල්පලක්ෂයක් සිහිපත් කරලා කිසිම දවසක මේක මේ විදිහට කියලා දුන්නේ නැත්නම් මිනිස්යාට තනිකර හිතෙන්නේ. ස්වයම්භූව හිතෙන්නේ නැහැ. නිවන් දකපු කෙනෙක් පෙන්ලා දෙනවා. ආන්නේ පෙන්ලා දුන්නා පස්සේ සත්පුරුෂයාට ඒක නැත්තම් පින්වන්තයාට මේක හිතට වදිනවා. ඒකට අපි කියනවා සුතමේ ඥානය. ඊට පස්සේ මේක කල්පනා කරලා බලනවා මේ වෙන්නේ. මේක මෙහෙම කෙරුවට වෙන්න පුළුවන්ද? එහෙම නැත්නම් මේ මොකටද මේ මේ විදිහට අපිට මේ බලපෑම් කරන්නේ? ආයෙත් කල්පනා කරබැලීමේ ආශාව පහළ වුණ දෙනේ තමයි අදුගානේ වාඩි වෙලා උත්සාහ. මේ වාඩි වෙලා උත්සාහලේ එක චිත්තක්ෂණය. සතිමත් වෙනවා නම් මුළු සංසාරේ කරපු සෑම පින්කමකට වෙයි. ඒක වගේ. එහෙමනම් මේ මනුස්සයා කොච්චරක් උනන්දු වෙයිද? හැංගිලා හරි කමන්නේ, හොරෙන් හරි කමන්නේ, වැසිකිලි කැසිලි කරනකොට හරි කමන්නේ, සත්‍යමත් වීමේ ප්‍රයත්නය. එහෙම කරන්න පටන් අරගත්තොත් එවැනි කෙනෙක්ගේ ඒ සතිය වළක්වන්න පුළුවන් කිසිම බලවේගයක් මේ ලෝකේ නැහැ. දෙවියෙක් මාරේ එහෙම නැත්නම් අන්‍යාගමිකේ මොකෙක්වත් නැහැ. ඒකේ තරම්ම පුදුමාකාර ශක්තියක් තියෙන මේ අප්‍රමාදී. ඒ වගේම තමයි බටහිර තමයි මේ හොඟා හොයාගෙන යනවා දැන් මේ කියන්න පටන් ගන්න තියෙන්නේ මේ සතිය හෝ අප්‍රමාදී කිසිම කෙනෙකුගේ අධිකාරී ශක්තියක් අරගෙන කාටවත් කියන්න බෑ මම ඔබට සත්‍යමත් වෙන්න දෙන්නේ නැහැ. නැත්නම් මයින් අවසර ගත්තොත් විතරයි ඔබට සත්‍යමත් වෙන්න පුළුවන් කියලා කාගෙ ළඟවත් කියලා පහඳින්න දෙයක් නැහැ සතිය. සතිය සම්පූර්ණ මානව වෙනුවෙන් විවුර්තව ඇරලා ඇරලා තියෙන කැමැති ගානක් වගේ ආහාර මේකයක් වගේ කැමැති අත්ව කැමැති විචට වලක්. මෙන්න අපි දැනගත්තත් නොදැනගත්තත් මේ ලෝකයේ අද පහුගිය අවුරුදු 30 40 ඇතුළත මෙතර සත්‍යමත්ව ගත කරන පිළිසේ ඒක පිළිබඳව කතා කරන පිළිසේ අගය කරන පිළිසේ වර්ධනයක් අපි හිතන්නේ ඇත්තට මේ වර්ධනය කියන්නේ බෞද්ධ ලෝකේ කියලා. ඇත්තටම කියනවනම් එහෙම නැහැ. එනේ මෙහෙම නිදර්ශනයක් අපි මුළු ලෝකය දැන් අවුරුදු 50කට විතර ඉස්සර ඉඳලා අඳහැරගත්තොත් ලෝක ජනගහණය යම් ප්‍රමාණයක් සතුටුමත් වෙනවා කියලා අපි හිතමු දහම එකක් කියලා හිතන්නේ. ඒ දශමයක ලෝක ජනගහණය මෙච්චරක් වෙලා තිනවම බෞද්ධයින්ගෙන් දශම කීයක් සතුටුමත් වෙලා තියෙනවද කියලා එකක්වත් නැහැ. බෞද්ධ හරියට හයියෙන් බදාගෙන සිංහල බුද්ධ ආගම එහෙම නැත්නම් අපේ මේ ධර්මද්වීපය මේක අපි රකින්න ඕනේ කියලා දන්නවා. මොකද මොකද්ද රකින්නේ? මොකද්ද බුදුහාමගේ පණිවිඩය? මොකද්ද මේ බුදුහාමගේ අත්‍යන්ත වශයෙන් කිව්වේ කියලා බැලුවොත් දන්නේ නැහැ. මට උතුරට මතකයි මම අවුරුදු 26 දී ධම්මික හම්පුර මට අභියෝගය දෙනකොට බල බුද්ධාගම කියලා කිව්වට බුද්ධාගමේ මූලික ප්‍රශ්න දන්නේ නැහැ. බුද්ධාගමේ මූලික තේමාව දන්නේ නැහැ කියලා මට ගෙයින් කිව්වා. මම කිව්වා ඒක කොහොමද උපවාසය කියන්නේ මට පුත්තාම ක්‍රෙඩිට් එකකුත් තියෙනවා. මම ඉගෙන ගන්න දෙතර ලක්ෂණිය නෙවෙයි. නමුත් මට බුද්ධාම ක්‍රෙඩිට් එකක් තියෙන නිසා මම කිව්වා එහෙම උපවාසය කියන්නේ කොහොමද මම බුද්ධාම ඉපදිලා තියෙන අම්මා තාත්තා බුද්ධාම උපන් රාජ්‍ය බුද්ධාම නේ මට ක්‍රෙඩිට් එකක් තියෙනවා. මම බුද්ධ වෙලා ඉනාලා කොච්චර කෙරුවක් බුදුහාමුදුරුවෝ අවසාන වශයෙන් දේශනා කරපු අප්‍රමාදේන භික්කවේ සම්පාදේත කියන මේ අප්‍රමාද පදේ උපදන්නේ. මම කිව්වා ඒක බුද්ධාගම නෙමෙයි කන්නේ. අපිට කවදාකවත් උගන්ලා නැහැ මේ බුද්ධාවේ වක්ඥාමතේ අප්‍රමාදයයි කියලා අපිට කියලා දීලා තියෙන්නේ. ඔය අනික් පද ටික. ඒ නිසා මේක බුද්ධාවේ වෙන්න බෑ කියලා කිව්වෝ ඕක තමයි ඉතින් උඹලගේ වැඩේ රෙදි නැතු ඉන්නේ කියලා. පුළුවන් නම් කර්මා කළ විදිහ හදාගන්න. දවස් 3ක් මම වාද කරා. යන්නේ මම 9:00ට 10 11 වෙනකන් ඒ සංසයක වාද කරනවා. වාද කරන්න කරන්න මට තේරුණා මගේ හෙළුවේ එළි වෙන බව. හැබැයි මට තේරුණා මේකෙන් ගන්න යමක් තියෙනවා. ඊළඟට මම කරුණා කරලා මට මම පිළියර ගන්නවා නමුත් මට ආයුධය තීලා රණ්ඩු කරන්න එන්න මට දෙන්න ආයුධයකට කියලා. නැන්දු මට ආයුධ දෙන්න නැතුව එපයි. ඊට පස්සේ මම මොකක්වත් දෙන්න දෙයක් නැහැ. කරන කරන දේ සතියුක්තව කරන්න. ඒකම උත්සාහ කරලත් මට අවුරුදු 8ක් 9ක් ගියා. කාර්යබහුල ජීවිතයකට කරපම් පිළිගන්නවා. අවුරුදු 8ක් 9ක් ගියා මේ සත්‍ය සීමාවල් මරියාදාවල් වැට කඩු දුන්නමයි සීමාව දරගන්නේ. ඒ වුණත් මම දන්නවා මම කියනවා මේ අවුරුදු 8 විතර මගේ ජීවිතේ වර්ණවත් සුන්දරවත් කැපිපෙන කිසිම කාලයක් දැක්කේ ඒ නිසායි මම අද මේ පැවිදිලා සන්තෝෂෙන් ගත කරන්නේ. මේ කාලෙදී අනන්ත අප්‍රමාණ වාකාර්ය භාරයන් තියේදී එකම දෙය යෝනෝනේ කරන දේ එළඹ සිටි සියෙන් කරන්න ඕන. වැඩ ගොඩක් කුලියලා ගන්න එක නෙමෙයි කරන්න පුළුවන්. ඒක කරන්න පුළුවන් බව තේරුණාට පස්සේ මම දැනගත් අවුරුදු 2500ට කලින් බුදුහාමුදුරු ඉපදුනාට ධර්මයේ පිළිණු වෙන්නේ ධර්මය වයසට යන්නේ දැන් යෙදෙනවා නම් ගන්න හැබැයි ඒක අම්මගේ අප්පගේ බුදුදෙක ගන්න බෑ Taman ඇති කරන දේ කාටවත් දෙන්න බෑ ඒක නිසා මේක තන්නේ ක්‍රම Taman විසින් කළ යුත්තක් කියලා ඒ අනුව තමයි මට හිතුනේ මේ සඳහාම කැප වෙන ජීවිතයකට යන්න හැබැයි මේ මුල්ම කාලේ සතිය ඉගෙන ගන්න කාලේ මට තිබුණේ නෑ කවදාකවත් එහෙම ජීවිතයක් පූර්ණ කාල ජීවිතයක් ලස්සන දෙයක් හොඳ දෙයක් සාධාරණ එකක් කිසිවක් තිබුණේ නෑ. නමුත් සතිය කරගෙන කරගෙන යනකොට ඉතින් මට හිතුනේ සර්වඥාන්සේ ජීවමානව නැති වුණත් උන්වහන්සේගේ කියන මේ පුරුෂ ධර්ම සාර්ථී ගුණය. දමණය කළ හැකි පුරුෂයන් ඈතක හිටියක්. අවුරුදු 2500කට ඈත හිටියක් ඒ ධර්මයට යෙදෙනකොට අම්බරවල ගන්නවා. ඒක මේ සිටු වෙන යුගයක් මේ පසුගිය අවුරුදු 20 30 කියලා මට හිතෙනවා. ඇත්තට මට පේන්නේමයි බැලුවොත් අනතරම බුද්ධ ජයන්තිය පස්සේ ඉඳලා අද දක්වාම ඒකේ කැපී පෙනෙන වර්ධනයක් වෙනවා. මෙන්න මේ වර්ධනයේ බුද්ධාගමේ වර්ධනයකට වැඩිය මම හරියම කැමැති අවධානය කරන්නේ බුද්ධ ධර්මයේ වර්ධනයක්. බුද්ධ ධර්මයේ වර්ධනය කියලා කියන්නේ භාවනාවේ වර්ධනයක්. භාවනාවේ වර්ධනය කියලා කියන්නේ විපස්සනා වර්ධනයක්. විපස්සනා වර්ධනය කියලා කියන්නේ සතිය වර්ධනය. ඒක නිසා අපිට අවශ්‍ය නම් අපේ පොඩි දරුවන්ට මේක ඒ දරුවෝ පුරවැසියන් බවට නැත්නම් මේ විශ්ව දැන් ග්ලෝබල් විලේජ් කියලා කියන්නේ ඒ විශ්ව ගමේ පූර්ණ පුරවැසියන් කරන කරුණා කරලා අපේ අම්මලාට තාත්තලාට නැති වුණාට මේ හතිය පොඩ්ඩක් කියලා. ඒ වගේම දැන් වයසට මැරෙන්න යන අම්මලා තාත්තලා ඉන්නවනම් දෙන්න දින හොඳම දේ තමයි හොඳලාට ඒ දේ කරගන්න බැරි වුණාට දැන් ආපහු මේක මතුවලා ඉන්නවා කියලා ශක්ති ප්‍රමාණයෙන් වාඩියෙන් ගන්න අඩුවානේ ඇවිත්තර සක්මන් කරලා සතිය කියලා. ඒ වගේම ප්‍රියමනාප යම් කිසි කෙනෙක් වෙනවා බෞද්ධ වේවා අබෞද්ධ වේවා කවදාකවත් ආගම ස්වරූපෙන් නෙමෙයි ධර්ම ස්වරූපෙන් මේ සතිය කියලා වෙන්න පුළුවන් නම් ඒක බුදුචානන්ද කියන්නේ ඒයි පස්සිට ගුණය ඒව බලව කියලා පෙන්නනකොට. ඒ පෙන්නකොට ඒ සියලු බුදුරජාණන් වහන්සේ උගන්වීම් හරි අමාරු 84000ක් ධර්මස්කන්ධ සාරා සංකේ කල්පලක්ෂයක් කරපු දේ 45 අවුරුද්දක් කියපු දේ පුංචි කරලා කියලා දෙන්න ඒ සතිය අප්‍රමාදී වගේ කියලා ගුණන පස්සේ ඒක සියල්ල නෙවෙයි නමුත් සියල්ලට උරුම වාස්තුම දෙයක්. ඒක නිසා අපිට නැත්නම් මට මක් ක්‍රියාන් කම්පාවේ කරන්න තියෙන්නේ තොච්චර. ප්‍රියමනාපයන් මේක බෙදා හදා ගන්න තියෙන්නේ තොච්චරයි. ඒ වගේම අපිට බුද්ධ ශාසනය වෙනුවෙන් කරන්නේ උපරිම සේවයක් කරන්නේ. ඒ වගේම බුද්ධ ශාසනය ගන්න උපරිම අපට ගන්න තියෙන සීලෙත් එක්ක. ඉතින් මේ බයකමාරක් විතර කාලය තුළ මම මේ ඉදිරිපත් කළඳ කරුණ නිසා මේ සියලු දිනාටම මේ සත්‍ය තව තවත් කෙරෙහි ප්‍රේමයේ වර්ධනය කිරීවා කරගෙන යන සත්‍යස්ථාන වැඩ තව තවත් අක්ෂව කරගෙන යන ශක්තිය ධෛර්ය බලය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අද සත්‍ය පිළිබඳව මාර්ග සත්‍ය සත්‍ය පිළිබඳ කරන දේශනාව සමාප්ත කරනවා සියලු දිනාටම සැනසීම උදා වේවා.